හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිස්සරණේ පවත්වන 209 වන භාවනා වැඩසටහනේ තුන්වෙනි ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ අපි අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා එහෙනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු අවසරයි ස්වාමීන් වහන්ස අද දින ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න 10ක් ලැබී තිබෙනවා හොඳයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම දැනට අවුරුදු දෙකක පමණ කාලයක සිට භාවනා කරන අයෙක් සක්මන් භාවනාව සහ ආනාපානසති භාවනාව. සක්මන් භාවනාවේදී පටන් ගැනීමේදී වම දකුණ වශයෙන් සක්මනේ මෙනෙහි කරත් ඊතා ඉක්මනින් යටිපතුලේ සංවේදනයට සිත යොමු වී සිත ඒකාග්‍ර වෙනවා. ඉබේම සක්මන සිදුවනසයක් වැටහි යන අතර සැහැල්ලුවක් සමග ප්‍රීතියක්ද දැනෙනවා. එසේම යටිපතුලේ හටගන්නා දැනීම් නිරන්තරයෙන් හටගෙන නැති වී යන බවත් ප්‍රත්‍යක්ෂයි. එක් අවස්ථාවකදී දැනෙන සංවේදනය ඊළඟ පාදයේ තබන අවස්ථාව වන විට සම්පූර්ණයෙන්ම හටගෙන නිරුද්ධ වී හමාර බවත් පාදයේ තැබූ බව හා ඒ වේලාවේදී දැනුණු දැනීම් තවදුරටත් හුදු සංඥාවක් පමණක් බවත් හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන බවත් හොඳින්ම තේරුම් යනවා එවිට ධර්ම ප්‍රීතියක් දැනෙනවා ඒ විස්තර කළ නොහැකි වචනයෙන් සිදුවීම් පෙලක් මිස සිදු කරන්නෙකු නොමැති බවයි හැඟෙන්නේ. ආනාපාන සති භාවනාව පටන්ගත් මුල් කාලයේදී ඊතා හොඳින් හුස්ම රැල්ලෙහි ආවේනික සියලු වෙනස්කම් දැකගත හැකි උවද දැන් පර්යංකයට යන මොහොතේදීම හුස්ම රැල්ල සංසිඳුණු ආකාරයක් තිබෙන්නේ. හිත ඊටාම හොඳින් කයෙහි පිහිටන අතර හුස්ම රැල්ල නොදැනෙන හේයින් නාසිකාග්‍රේහි සිත පිහිටුවා ගන්නවා. මුල් කාලයේදී හුස්ම රැල්ල නොදැන ගිය විට නාසිකාග්‍රෙහි සිත තබා ගැනීම ඊටාම පහසු අපහසු වූවා. කමඨහන වෙනස් කිරීමට පවා සිතුණා. නමුත් ක්‍රමයෙන් සිත ඒ කෙරෙහි පිහිටුවා ගත්තා. ධර්ම ගෞරවයෙන් ගුරු ගෞරවයෙන් එය සාර්ථක වූවා. මෙලෙස පර්යංකයට වාඩි වී සිත නාසිකාග්‍රෙහි පිහිටුවන සමහර වේලාවල් වලදී හඳුනාගත නොහැකි සියුම් හුස්ම රැලි දෙක තුනක් පෙනුනත් බොහෝ විටම හිස් ශූන්‍ය අවකාශයකට හිත වැටෙනවා. එවිට සමහර පරයන්කවලදී කය හා කයෙහි සියුම් සංවේදනයන් වරහන් ඇතුලේ ඊතා කුඩා තැනින් කුඩා ඊතා කුඩා තැනින් තැන හටගන්නා වේදනාවන් වැනි ඇති වී නැති වී යන ආකාරයක් පේනවා. තවත් පිටකදී කිසිදු දිනක දැක නොතිබෙන කුඩා කුඩා දර්ශන සිදුවීම් පෙළක් සිතට දැකගත හැකියි. ඒවා සිහිනයක් වගේ. තවත් විටක නොඑක් සිතුවිලි. ඒවා ඇති වී නැති වී යන යනවා. එම සිතුවිලි හඳුනාගත නොහැකි තරම් වේගයෙන් ඇති වී නැති වී යනවා. විටකදී කෙසේ වුවත් මා සිටින්නේ මූල කර්මස්ථානයේ නොවන බව ෂණයෙන් අවබෝධ වී මූල කර්මස්ථානයේ නැවත සිත පිහිටුවේ හැකියි. එවන් විටක කිසිදු හෝ පසුතැවීමක් ගැටීමක් ඇතිවන්නේ නැහැ. සිත සිත විසින්ම දැනගැනීමක් ලෙසින් සිතනවා. සිත ඊටාම හොඳින් ඒකාග්‍ර වූ අවස්ථාවවලදී පර්යංකයේ නළල් තලයට උඩින් හෝ පැත්තකින් ශරීරය පහළට යොමවන ලෙස ආලෝකයක් පහළ වෙනවා. එය සෑහෙන වේලාවක් පවතිනවා. නැවත නැති වෙනවා. සමහර විටදී කයත් සිතත් විශ්වයටම ඇදී යන වාසේ දැනෙනවා. ඒ වාද නැති වෙන බැවින් අමුතු ඇලීමක් නැතිවත් එවන් පරයන්ක භාවනාවකින් පසුව තව දුර කවදාවත්ත් වඩා නොදැනෙන තරම් ශාන්ත සුවදායක බවක් දැනෙනවා. මේ සෑම අවස්ථාවකදීම කය ඍජුව පවතින අතර සතිය හොඳින් පවතිනවා. අවට ශබ්ද ආදී සියල්ලෙන් එය දැනගත හැකිය. පර්යංක භාවනාවකදී සිතුවිලි වේදනා රූප ශබ්ද කුමක් මුලින් සිතට දැනෙනවාද යන්න පිළිබඳ කිසිදු නියතයක් නැහැ. පූර්ණ පාලනයෙන් තොර බවක් තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ වන එකම දෙය හටගන්නා සෑම දෙයක්ම නිරුද්ධ වන බව පමණක්ය. ජීවිතයේ එදිනෙදා සිදුවීම් වලදී පවා සතිය ඊටා හොඳින් පවත්වා ගත හැකිය. සෑම සියුම් අවස්ථාවල පවා සිහිය හොඳින් පවතින බව තේරුම් යනවා. ගිලන්පස එකක් පානේදී පවා සියලු සියුම් අවස්ථාවන් හඳුනාගත හැකිය. එක තේඋගුරකින් ඇතිවන සේ නොතිබූ තනින් හටගෙන ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. ඉන්පසුව නැවත ඒ දැනෙන්නේ. හරියට නොදන්නා තැනකින් ආශ්වාසය හටගෙන සම්පූර්ණයෙන්ම ඉවරවන්නාසේ. ඇතිවීම පැවතීම හා නැතිවීම සෑම අරමුණක් තුළම ඉතා ප්‍රකටයි. එසේම රැකියා කටයුතු වලදීත් එදිනෙදා ගෘහ ජීවිතයේ කටයුතු වලදීත් මේ අත්විඳීමෙන් ලබන සහනය අපමණයි. මුලින්ම රැකියාව ධර්ම කටයුතු සඳහා බාධාවක් බව සිතුවත් දැන් වැඩිපුර රැකියාවේ යෙදෙන්නේ උපේක්ෂා සිත බව හඳුනාගත හැකිය. gedara dora කටයුතු කරන විට වඩා කරන විට වඩා රැකියා ස්ථානයේදී උපේක්ෂාව වැඩි බවත් පෙනී යනවා. මෙලෙස ධර්මයේ ජීවිතය තුලින් දැකීම හරහාම ධර්ම ප්‍රීතියෙන් යුතුව වාසය කරනවා. රාග දේශ සිත් හටගන්නා විට ඒවා හටගත් බවත් වෙනදාට වඩා හොඳින් ඉක්මනින් අවබෝධ කරගත හැකි බැවින් එයින් මිදී දැනගත් සැනින්ම සිත උපේක්ෂාවට පත් කරගත හැකිව තිබෙනවා. වෙනදාට වඩා අන් අය තේරුම් ගත හැකිව තිබෙනවා. සිතේ මෘදු කාරුණික දයාගුණය වර්ධනය වී තිබෙන බව දැනගත හැකිය. භාවනාව තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් අයදිමි. හොඳයි. හොඳ විස්තරයක් තියෙනවා. සෑහෙන කාලයක් තිස්සේ භාවනා කරලා තියෙනවා. හොඳට දහම තුල යෙදලා තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ හිතේ ටික ටික විපස්සනාවක් දියුණු වෙනකොට ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. දේවල් හැම දෙයකම මේ හට ගන්නා ස්වභාවයත් නිරුද්ධලා යන ස්වභාවයක් තියෙනවා. ඒක හරි ලස්සනට විස්තර කරනවා අනුපද කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සරියුත් මහරතන් වහන්සේ කොහොමද මේ ඇතිලා නැතිලා යන හැටි දකින්නේ කියලා. ඒකෙදි හරි ලස්සන වාක්‍යයක් එනවා. අහුත්වා සම්බොන්ති හුත්වා පටිවෙන්ති කියලා. ඒ කියන්නේ නොතිබී හට ගන්නවා, හට අරගෙන නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ මුකුත් නැති ස්වභාවයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒක මත ඔන්න හට ගැනීමක් සිද්ධ වෙනවා. හට අරගෙන බොහොම ෂණ මාත්‍රයයි පවතින. ඊට පස්සේ නිරුද්ධ වෙලා යනවා. සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. ඉතින් ওই தත්ත්වය තමයි හැම සංස්කාර ධර්මයකම නැත්තම් හැම හේතු හේතුන් නිසා හටගත්ත හැම දෙයකම තියෙන ඔය එකම ස්වභාවය. ඉතින් අපි ඒක ධාතු ලක්ෂණ හරහා ගිහිල්ලා ධාතුන්ගේ ස්වභාවය වශයෙන් තේරුම් ගන්නවා. නැත්තම් වේදනාව නිරීක්ෂණය කළා වේදනාවන්ගේ ස්වභාවය වශයෙන් තේරුම් ගන්නවා. එහෙම නැත්තම් සිතුවිලි දිහා බලලා සිතුවිලි වල තියෙන ස්වභාවය වශයෙන් තේරුම් ගන්නවා. ඉතින් ඔය විදිහට කායानुපසනාවකින් වේදනානුපසනාවකින් චිත්තානුපසනාවකින් මේ හේතුන් නිසා හටගත්ත ඒ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය තමයි අපි අවබෝධ කරගන්නේ. ඇත්තටම විපස්සනාවට නැඹුරුනහම කෙනෙකුට එතකොට මෙන්න මේ ප්‍රත්‍යක්ෂය එන්න පටන් ගන්නවා. එයාට මුලින් විපස්සනාවක් කිරීම සඳහා අවශ්‍ය කරන යම්කිසි සමාධි මට්ටමක් ඒ සමාධිය හදාගත්තට පස්සේ ඒ සමාධිය පාදක කරගෙන අන්න කෙනෙක් මේ විදිහට මේ කායික වශයෙන් ඊළඟට වේදනා වශයෙන් ඊළඟට හිතේ තියෙන දේවල් වශයෙන් මේ ඇති වෙන දේවල් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න ඔන්න අවබෝධය තමයි ටික ටික ඉන්නේ එන්නේ මේවා හේතුන් නිසා හටගන්නවා හට අරගෙන බොහොම ෂණයෙන් නිරුද්ධලා යනවා මේවා අපිට පාලනයක් නැහැ. මේවට ආවේනික යම් යම් හේතුන් තියෙනවා. ඒ හේතුන්ට අපිට පාලනයක් ඇත්තෙත් නැහැ. ඉතින් අපිට හේතුන් පාලනය කරන්න බැරි නිසාම ඒ හේතුන් නිසා හටගත්ත ඵලයන් අපිට පාලනය කරන්නත් බෑ. ඉතින් ඒකාතකින් තනිකරම අනාත්ම ධහම තමයි ටික ටික අපිට ප්‍රකට වෙන්නේ. මුලදී සමහරවිට මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. දේවල් ඇතිලා නැතිලා යන හැටි ප්‍රකට වෙනවා. ඊළඟට ඇතිලා නැතිලා යන හැටි දිගින් දිගට දකින දකින්න මේ නිරන්තරයෙන් මේ ඇතවීම දැතීම දෙකෙන් මේක පෙළෙනවා නේද කියලා ඔන්න දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා. දුක් සහගත භාවයක්, පෙළෙන ගතියක්, පීඩනයක් මේ ප්‍රකට වෙන්න ගන්නවා. ඊළඟට මේ එකක්වත් මගේ පාලනයෙන් තොරයි. මේවට ඊට මාවිනික යම් යම් හේතුන් තියෙනවා කියලා අන්න මේකේ තියෙන අර පාලනයෙන් තොර ස්වභාවය, Tamanට ආණ්ඩු මට්ටු කරන්න බැරි ස්වභාවය, අර මේක ඇතුලේ දිගට යන ආත්මීය ස්වභාවයක් නැති ස්වභාවය කියන මෙන්න අනාත්ම ලක්ෂණේ ටික ටික ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට ඉතින් මේ ප්‍රඥාව එන්න එන්න හිතේ එකතකින් ලොකු අතහැරීමක් සිද්ධ වෙනවා විමුක්ත ස්වභාවයක් සිද්ධ වෙනවා. ඊළඟට හිත තියෙන්නේ සාමාන්‍යයෙන් අල්ලන්නේ නැතුව. අල්ලන්නේ නැතුව ඉන්න තමයි මේ හිත උත්සාහත් වෙන්නේ. ඒ නිසා මේ කළා තියෙන හොඳයි කරගෙන යන වැඩපිළිවෙල හොඳයි. තවදුරටත් සිහිය පවත්වන්න උත්සාහත් වෙන්න. පුළුවන් තරම් හිත මධ්‍යස්තව තියාගන්න. කෙලසුන්ගෙන් තොරව හිත පවත්වන්න උත්සාහත් වෙන්න. හිතට බලන්න මේ ඔය தત્ත්වය පවත්නකොට හිත අරමුණක් අල්ලලාද ඉන්නේ නැත්නම් අරමුණකින් තොරවද ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ හිත අරමුණක් සහිතව තමයි මුලින් භාවනාවේ යෙදෙන්නේ. හැබැයි කාලයක් හොඳට සතිය පිහිටවන්න පිහිටවන්න දියුණු කරන්න දියුණු කරන්න හිතේ ප්‍රඥාව වර්ධනය වෙලා හොඳට ත්‍රිලක්ෂණේ වැටුණාට පස්සේ අන්න හිතපත් වෙනවා එක්තරා යුගයකට අරමුණකින් තොරවත් සතිමත් වෙන්න පුළුවන් යුගයක්. එතෙන්ට හිතපත් වුණාට පස්සේ අපි සාමාන්‍යයෙන් කියන අනිශ්චිත ස්වභාවයක් කියලා. එතෙන්ට හිතපත් වුණාට පස්සේ ඒ පැත්තෙන් තමයි දියුණු කළ යුත්තේ. ආයෙත් හිත අරමුණට කර දාන්න අවශ්‍ය නැහැ. අරමුණට ගියොත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලෙන් අරමුණකට දාන්නේ නැහැ. ඒ වෙනුවට අර පුළුවන් තරම් හිත අරමුණු වලින් නිදහස් වෙච්ච ස්වභාවයක් අරමුණු ඇසුරු නොකරන ස්වභාවයක් ඒ වගේම නිමිති නොගන්නා ස්වභාවයක් තමයි ඇසුරු කිරීම සඳහා අපි පොළඹවන්නේ නැත්නම් අපි මේ යොමු කරන්න. හැබැයි හිත පරණ පුරුද්දට ගිහිල්ලා අල්ලනවා. නිමිති ගන්නවා, අරමුණු ග්‍රහණය කරනවා, අරමුණු උපාදානය කරනවා, දේවල් එක ගැටෙනවා. ඒ ඔක්කොම අර පරණ පුරුදු ටික නිසා. ඉතින් අර පරණ පුරුදු වලට ගිහිල්ලා මේ හිත දේවල් වල හේතු වෙනකොට, දේවල් අල්ලනකොට අන්න අපි සතිමත්ත්වයේ දිහා බලාගෙන ඉන්නවා. සතිමත් වන්න තේරුම් ගන්න ඔන්න පරණ පුරුද්දට ආයෙත් හිත ගියා. ගිහිලා යමක් ආයෙත් ඔන්න අල්ලගත්තා, ග්‍රහණය කරගත්තා. ඔනේ ග්‍රහණය කිරීම හරහා Tamanටම යම් පීඩාවක් දැනෙනවා. යම් කෙසේ ආතතියක් දැනෙනවා. අන්නේ ආතතිය දැනෙනකොට අන්න ඒ ආතතියට හේතු වශයෙන් දුක්ඛ සමුදය වශයෙන් අන්න මොකක් හෝ තණ්හාවක් නැත්නම් මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙන ස්වභාවයක් Tamanට ඕන විදිහට සිද්ධ නොවුන ස්වභාවයක් ඔන්න වගේ යම් යම් හේතු අහු වෙනවා. හේතු අහුණාට පස්සේ අන්නේ හේතුව හිමීට අතල්ලා දාන්න නැත්නම් ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඒ හේතුව අයින් කරාට පස්සේ ඔන්න නැවතත් හිත නිදහස් වෙනවා. ආයෙත් හිත බොහොම දේවල් ඇසුරු නොකර අනිශ්චිතව ඉන්න පටන් ගන්නවා. ඉතින් ওই ස්වභාවය තමයි දිගට දිගට දියුණු කරන්න තියෙන්නේ. Taman ටික ටික ඇතුළට නැමි නැමි, Taman තුළට නැමි නැමි බලන්න කොහෙද හිත තාමත් අල්ලන්නේ? හිත කොයි වෙලාවෙද රාග ద్వේෂ මෝහ වලට යට වෙන්නේ? හිත කොයි වෙලාවෙද තාමත් අරමුණු ඇසුරකට යන්නේ? එහෙම නැත්නම් අනිත් වෙලාවෙද හිත තියෙන සාමාන්‍ය උපේක්ෂාවක, සාමාන්‍ය නිදහස් ස්වභාවයකට. හිතේ පැහැදිලි බව වර්ධනය වෙලා, හිතේ තියෙන ශාන්ත භාවයක් වර්ධනය වෙලා, උපේක්ෂාවක් වර්ධනය වෙලා, දුක් දුම්නස් අඩු වෙලා, ශෝක කිරීම වැළපීම අඩු වෙලා. ඒ වෙනුවට හිත සාමාන්‍යයෙන් නිදහස් ගතියක් සැහැල්ලු ගතියක්, අරමුණු වල පැටලිච්ච නැති ගතියක්, බොහොම පැහැදිලි ගතියක් ඒක තමයි තියෙන්නේ. අන්නේ தත්ත්වය දිගට යනවා ඒකට උදව් කරන්න. හිත ගිහිල්ලා පුරුද්දට ඇල්ලුවොත් එතනින් හිත නිදහස් කරගන්න. මේ ලියපු කෙනාට තව මේවා ගැන තව ටිකක් කතා කරන්න අවශ්‍ය නම් අවස්ථාව තියෙනවා නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. අවසරයි ස්වාමීන් වහන්ස. හිත දැන් ශාන්ත ස්වභාවයකින් උපේක්ෂාවේ තියෙන වෙලාවේදී පුරුද්දට සමහරලාවට සිත ගිහිල්ලා ආයි අරමුණක් අල්ලගනී කියලා ඔබ වහන්සේ කිව්වා. ඒක ඔබ වහන්සේට කරුණාවෙන් තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ අර අරමුණක් නොගෙන ඉන්න තත්වය කෙනෙක් දැන් දැන් හුඟක් කාලවට එදිනදා ජීවිතේ කටයුතු වලදී සමහර දවස්වලට භාවනාව පුරුද්දක් වශයෙන් කරනවා අඩුයි. නමුත් ක්ෂණයක් ක්ෂණයක් දැන් මේ වෙලාවේදී මේ වෙලාවේදී මේ වෙලාවේදී දැන් මම වැඩ කරනකොට උනත් හරි ඒ වැඩේ ඊළඟට ඊළඟ වැඩේ ඊළඟ වැඩේ අන්න එහෙම එකක් එකක් වශයෙන් පුරුද්දක් හැටියට බලන එක. සමහරට හවස් වෙනකොට උදයාව වගේමයි මහන්සියක් එහෙම නැහැ. මම හිතනවා ඒක එතන අරගෙන එතනම ඉවර කරන නිසා හැම එකක්ම අලුතින් එහෙම දෙයක් වගේ කියලා. එතකොට ඒ අතරේදී ඔබ වහන්සේ මට කරුණාවෙන් පැහැදිලි කරලා දෙනවා නම් ගොඩක් පිං සිදු වෙනවා අර කොහොමද අරමුණක් නැතුව ඉන්න අවස්ථාව කියන එකෙන් ඔබ වහන්සේ අදහස් කරන්නේ. ඔව් දැන් බලන්න දැන් ඒ කියන්නේ භාවනා කරන කාලයක් හැබැයි හදා ගන්නවා. භාවනා කරන කාලයක් හදාගත්තාම දැන් මෙහෙදි මෙහෙදි ඉඳගෙන මොකද කරන්නේ? දැන් මේ වැඩසටහනේදී ඉඳගෙන භාවනා කරද්දී මොකද්ද කරන්නේ? මුලින් ආනාපාන සතිය මේ ස්වාමින්වහන්සේ වැඩුවේ. නමුත් දැන් දැන් gederedit නොකරනව නෙමෙයි. දැන් අද කෙරුවා නම් සමහර විට හෙට කරන්න බැරි වෙනවා වෙන්න පුළුවන්. එහෙම. හැබැයි සක්මන් භාවනාව නම් මම කොහොම නමුත් කරනවා. සක්මන් භාවනාවේදී කොහෙද අරමුණු කරන්නේ දැන්? යටිපතුලට තමයි කෙලින්ම සිත අරමුණු වෙන්නේ. සමහර වෙලාවකදී එහෙම වෙන වෙලාවල් වලදී සම්නහංශ වෙනම මුළු ශරීරයම පේනවා වගේ වෙලාවකුත් තියෙනවා මට. ඒ කියන්නේ නිකන් මම නෙමෙයි වෙන කවුරු හරි වගේ. කාලයක් යන ඒ කියන්නේ සක්මනේ ටිකක් ඉන්නකොට දැන් මෙහෙදි කරන්න පටන් ගන්නකොට ආනාපාන සතිය ට කොහොම කරත් ස්වාමීන් වහන්සේ දැන් හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. මේක මට මුලින් නම් හරිම හිතසර දෙයක් වෙලා මට හිතුණා මම වැරදි දෙයක් කරන්නේ මම මෛත්‍රී භාවනාව හරි මොකක් හරි කරනවා මේ සියලු සත්‍යෝ නිදුක් වේවා කියලා. පස්සේ ඉන්නකොට ඉන්නකොටම මට තේරුණා නෑ මම නාසිකාග්‍රේමයි හිත පිහිටවන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතියට අපි පරියන්කයට වාඩි වෙනකොට ටික වෙලාවක් විනාඩි 5ක් විතර වගේ යනකොට හිස් මේ හිස් තැනක් පෙනෙන්න ගන්න අඳුරට. නමුත් ටිකක් වෙලා ඉන්නකොට ඉන්නකොට ඒක ආලෝකමත් වෙනවා කමක් ක්‍රමයෙන්. සමහර වෙලාවට ඒ ආලෝකයක් අතරතුරේදීමයි සිතවිලි එනවා යනවා නිින්ද යනවා වගේ හීන පේනවා වගේ එහෙම සමහර වෙලාවට ඉතා හොඳින් අර ආලෝකයම ප්‍රකට වීගෙන තියෙනවා. ඒ වෙලාවට තමයි මට නැගිට්ටාම අනිත් අය කෙරෙහි හරි අනුකම්පාවක් දයාවක් නිකන් ලෝකෙටම දිය වෙලා ගියා වගේ මෛත්‍රී කරුණා ගුණයක් වැඩියෙන් දැනෙනවා ශාන්ත සුවයක් දැනෙනවා සාමිනහස්. ඕකේ අපි ටිකක් පොඩි වෙනසක් ටිකක් දැන් මීට කලින් eh, අපිටම හිත සමාධිමත් වුණාට පස්සේ කායිකව දැනෙන වේදනාවන් හරි මොන හරි ධාතු ස්වභාවයන් හරි නැත්නම් හිත දිහාම බැලීමක් හරි කාලයක් තිස්සේ කළා තියෙනවද? කළා නැද්ද? කළා නැහැ සාමිනහස්. හොඳයි. අපි එහෙනම් එහෙම ටිකක් කරමු. එහෙම කරද්දී දැන් ඒ කියන්නේ හිත අපිටම දැන් වාඩි වුණා වාඩි වුණාම දැන් හිතේ සමාධිමත් ස්වභාවයක් තියෙනවානේ ඒ ඒ තියෙනකොට කායික වශයෙන් මොන හරි දැනෙනවා නම් ඒ දැනෙන දේවල් ගැන මුකුත් නම් කිරීමකින් තොරව ඒවා ඇති වෙන නැති වෙන හැටි බලන්න දැන් අපිටම කොහේ හරි කායික වශයෙන් තද ගතිය රළු ගතිය මොන හරි දැනෙනවා ඒවයේ ඇති වෙන නැති වෙන ස්වභාවය බලනවා ඊට අපිටම කායික වශයෙන් කොහේ හරි සංවේදනාවක් දැනෙනවා වේදනා ස්වභාවයන් බලනවා දැනෙනවා ඒ දැනෙනකොටත් ඒ වේදනා ස්වභාවයන් වලත් ඇති වෙන නැති වෙන හැටිම බලනවා ඊළඟට අපි හිතමු හිත දිහා බලනවා. හිත දිහා බලනොත් ඔන්න සිතුවිලි එනවා. සිතුවිලි වල තියෙන්නේ එකක් පාසා එකක් එන යන ස්වභාවයක්. ඒ කියන්නේ දැන් හිතන්න අපිට සාමාන්‍යයෙන් සිතුවිලි සිතුවිලි අපි මුලින් හිතන් ඉන්නේ මෙහෙම එක ගොන්නකට තියනවා කියලා. හැබැයි ටික ටික සිතුවිලි වල අපේ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න මේ සිතුවිලි නිකන් ඈත් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ එක සිතුවිල්ලක් එනවා ඒක අවසానයි. තව සිතුවිල්ලක් එනවා ඒක අවසానයි. තව සිතුවිල්ලක් එනවා ඒකත් අවසానයි. තව සිතුවිල්ලක් එනවා ඒකත් අවසానයි. තව සිතුවිල්ලක් එනවා ඒකත් අවසానයි. දැන් මේ සිතුවිලි ටික ලිහෙන්න ගන්නවා. හරිද? අන්නේ ලිහෙන ලිහෙන්න ගත්තට පස්සේ මේ එක සිතුවිල්ලක් ගන්න එනවා යනවා. මේකත් එනවා යනවා. මේකත් එනවා යනවා. මේකත් එනවා යනවා. මේ එන යන ස්වභාවය බලබලා ඉන්න. ඒ කියන්නේ මුළු ලෝකෙම අමතක කළා මේ සිතුවිලි වල හොඳට හිත එකඟ කරගෙන මේ එන යන ස්වභාවය බලබලා ඉන්නවා. ඕක ටිකක් කරන්න. මොකද ඔතෙන්දී අපිට තව ටිකක් ගැඹුරකට දාගන්න පුළුවන්. මේ එන යන ස්වභාවය හිතට හොඳට කාවැදිලා ඒක හිතේ තහවුරු වුණා නම් තවත් ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් දැන් යන පාරත් හොඳයි. තා චුට්ටක් හිත හිතේ ඒකාග්‍රතාවය වර්ධනය කළා. මේ සිතුවිලි වල එන යන ස්වභාවයත් බලන්න, වේදනාහාරෙම එනවා නම් ඒකෙත් එන යන ස්වභාවය බලන්න, ධාතු ලක්ෂණ වශයෙන් දැනනවා නම් ඒකෙත් එන යන ස්වභාවය බලන්න. ඊළඟට සක්මන් භාවනාවේදීත් අපි හිතමු පාදයට දැනෙනවා. පාදයට දැන් තද ගති, රළු ගති ඒවත් දැනෙනවානේ. ඒ තද ගතියකුත් ඇතිවෙනවා නැතිලා යනවා. රළු ගතියක් ඇතිලා නැතිලා යනවා. උණුසුම් ගතියක් ඇතිලා නැතිලා යනවා. ඊළඟට අපි තුන් සිසිල් ගතියක් ඇතිලා නැතිලා යනවා. අර ඇතිලා නැතිලා යන හැටි බලබලා ඉන්න. එතන ඉඳ මේ ඉඳගෙනයි සක්මනේදී දෙකේම කරන්න තියෙන එකම වගේ දෙයක්. අරමුණු වෙනස්. විවිධ අරමුණු හැබැයි එකම එකම දෙයක් තමයි අපි එකකින් උකහාගන්නේ. ඕක ටිකක් කරන්න. ඕක කළා මට ආයෙ චුට්ටක් කියන්න තව පොඩ්ඩක් ඉස්සරහට දාගන්න පුළුවන්. හොඳයි. වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පින් සිදු වේවා. දෙවන ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි ආශ්වාස ප්‍රශ්වාස කරගෙන යමි. අවබෝධයෙන් උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කළෙමි. විනාඩි 10ක් 15ක් පමණ කාලයකින් පමණ සිත පිහිටුවීමෙන් ශරීරයේ අප්‍රමාණ වේදනාවෙන් පෙළෙයි. අද දිනේ මා රෝගී තත්වයෙන් පසුවේ. නමුත් පර්යංකයේදී වැඩිපුර ගත කළ මා වේදනාව වේදනාව මෙනෙහි කළෙමි. හැම මොහොතේම වේදනාව මෙනෙහි කළෙමි. ඒ අතරතුර නොයෙකුත් ආකාරයේ එළි රූප ඇවිත් නොපෙනී යයි. අද දිනේදී සෑහෙන ප්‍රමාණයක් සෑහෙන ප්‍රමාණයේ මූණ බලන කණ්ණාඩියෙන් වරින් වර කණ්ණාඩියක් වරින් වර දිස්වේ. එෙහිදී මට පිටුපසින් ඇති දෙයක් දකි. එයද නොපෙනී නොපෙනී යයි. ගරුතර ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මනේදී ඉදිරියෙන් ආලෝකය මග හැර ගතිමි. මම සිතින් දෙපතුල ළඟ රඳවා ගැනීමට උත්සාහ කළෙමි. ඔබ වහන්සේගේ කමඨහන් අරගෙන ඊයේ හවස් වරුවේම ඒ සාර්ථක කර ගතිමි. තවද පැය භාගයක් පමණ ගිය පසු මගේ මුහුණ පුරාම නලියන ගතියක් දැනේ. කුඹුවන් කෙස් රොදවල් වගේ. මා නිතර පිස දමනවා. එයද මට බාධාවක්. පැයකට අධික කාලයක් සක්මනේ සිටියත් අද දවසේ මට ඊතා කෙටි කාලයක් පමණයි. මාගේ ස්වභාවය පහදා දෙන්න. හොඳයි. පිහිදාන්න නැතුව හිටියනම් හොඳයි. <laughs> ඒ කියන්නේ කූඹිය ඇත්තටම නැතුව ඇති. නමුත් අර හිතේ එකඟතාවයක් ඇති වෙනකොට සමාධිමත් භාවයක් හැදෙනකොට නිකන් දැනෙන්නේ නිකන් කූඹි දෝනවා වගේ. හැබැයි ඇත්ත වශයෙන්ම කූඹි නෑ. ඉතින් අපි කූඹි දෝනවා කියලා හිතලා ඔන්න අත උස්සලා මේක පිහිදාන්න ගිය ගමන් අන්න හැදීගෙන යන සමාධි ස්වභාවය කඩලා යනවා. ඒ නිසා ඕන එකපාරක් පිහිදා දැන් පිහිදාලා ඇතිනේ දැනටමත් මේ වෙනකොට ඒත් ඉතින් කූඹි අහු නැවෙන්නේ නැතිනේ. ඒ නිසා Taman තේරුම් ගන්න මේ ඇත්ත වශයෙන් කූඹි නෙමෙයි. මේක ඇවිල්ලා මේ හිතින් පෙන්නනවා දැන් නිකන්. හිතේ නිකන් මේ කියන්නේ සුළු සුළු සංඥා ස්වභාවයන් මතු කරලා දෙනවා. නමුත් ඕකට අහු වෙන්නේ නැතුව, ඕකට වෙන්න ඉඩ හරින්න. අතපය හොල්ලන්නේ නැතුව මේ ඒ නලිය ආවි නමුත් තමන් තමන් කරගෙන යන කටයුත්ත කරගෙන යන්න. කියන්නේ තමන්ට තේරෙනවා නම් දැන් ආනාපාන සතිය හොඳට තැම්පත් වෙලා සිත සමාධිමත් වෙලා තියෙනවා නම් ඒ වෙලාවේ නම් ඔන්න ඔය නලියන ස්වභාවයක් මතුවෙන්නේ. එතෙන්දී නලියන ස්වභාවය අරමුණු කරාට වරදක් නැහැ. ආනාපාන සතිය පොඩ්ඩක් නවත්තුවා. ඒ වෙනුවට දැන් මේ නලියන ස්වභාවයක් තියෙනවා. අලුත් අරමුණක් මතුවලා තියෙනවා. අන්නේ අරමුණ ටිකක් නිරීක්ෂණය කරන්න. ඒ අරමුණේ හට ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, නැතිලා යන ආකාරය, ආයි තව තැනක හට ගන්න හැටි, වෙනස් වෙන හැටි, නැතිලා යන හැටි. මේ විදිහට මෙන්න මේ අරමුණ ටිකක් නිරීක්ෂණය කරන්න. ඒ නිසා අර හැදීගෙන එන එක කඩා ගන්න එපා. අර විදිහට මූණ අත ගන්නයි ආහාරමේ කරන්න ගිහිල්ලා. නැත්නම් ඉතින් ටික නම් කරලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින්වහන්ස පර්යංක භාවනාව ආනාපානසති භාවනාවට ඉඳගත් වහාම නාසයේ කෙළවර උඩුතොලෙහි ආශ්වාස ප්‍රශ්වාස වැදෙන ආකාරය මට දැනේ. ඉන්පසුව හුස්ම උඩට පහළට යන ආකාරයත් දැනේ. නාස්පුඩුවල උණුසුම් ස්වභාවය දැනේ. දිගකොට ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් දැනේ. ටික වේලාවකින් උඩුතොලෙහි ස්පර්ශවන ස්ථානය වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ ඇති වී සංසිඳන ස්වභාවයක් දැනේ. ටික වේලාවකින් නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ දැනේ. මින් ඉදිරියට නොයන ගතියක් මට දැනේ. මා මෙතන හිර වී ඇතිසයක් දැනේ. දැනට මාස 8ක් පමණ සිට මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට භාවනාව කරගෙන යන්නේ කෙසේදයි පහදා දෙන්න. සක්මන් භාවනාව. සක්මන කරන විට දනහිස ඉදිරියට නැමෙන ආකාරයේ සිට සක්මන් කරන ආකාරයේද දැනේ. ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් කළත් දැන් මෙනෙහි නොකර සක්මන් කිරීමට ලනුපැදුරේ ගොරෝසු ස්වභාවය ටයිල් පොළවේ මුද්දු සහ සීතල ස්වභාවය දෙපා වලට දැනේ. භාවනාවට අමතරව නිස්කලංකව සිටන විටදී හුස්ම වැටෙන ශබ්දයක් දැනේ. තවද නිවසේදී මෛත්‍රී භාවනාව වඩද්දී හුස්ම වැදෙන තැනට සිත යෙදේ. එවිට මම එය යටපත් කරගෙන මෛත්‍රී භාවනාව කර නැවත ආනාපානසති භාවනාවට යොමුවන විට හුස්ම රැල්ල ස්පර්ශ වන තැන දැනි ආනාපානසති භාවනාව පටන් ගතිමි. භාවනාව අතරතුරදී සිතුවිලිද දැනේ. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? කාලයක් තිස්සේ භාවනා කරනවද? ඒ කියන්නේ අවුරුදු කීපයක්? එහි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කියන්නේ දිගටම ආනාපාන සතියෙමද කරේ? නෑ වෙන වෙන භාවනාත් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් වැඩිපුර කරන්නේ ආනාපාන සතියද? දැන් වැඩිපුර කරන්නේ ආනාපාන සතිය. හොඳයි. ඒකෙදි හිත තැම්පත් වෙලා හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම සංසිඳන ස්වභාවයකට එනවද? එනවා ස්වාමීන් වහන්සේ. ආවට පස්සේ ඔහේ ඉන්නවා. ඒක ප්‍රශ්නේ. සංසිඳන ස්වභාවය ගොඩක් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. හරි. මේ අර ඉක්මනට නැවත හුස්ම වැටෙන ශබ්දේ තමයි ආයෙ නැවත එන්නේ. හරි. ඒ කියන්නේ පොඩි වෙලාවකට සංසිඳනවා. සංසිඳනාට පස්සේ ආයෙත් හුස්ම මතුවෙනවා. එහේ. හරි. එතකොට ඒ කියන්නේ කොච්චරලා ගියාට පස්සේද ආයි මතුවෙන්නේ එහෙම නැත්නම් කොච්චරලා ගියාට පස්සේද සංසිඳෙන්නේ? සංසිඳෙන්නේ අර හුස්ම මේ දිග කොට වශයෙන් ගිහිල්ලා ඊට පස්සේ මට තේරෙනවා හුස්ම මේ මුලට හුස්ම පටන් ගන්න තැනත් අගටත් යනවා තේරෙනවා. මට ස්වාමීන් වහන්සේ මෑද තේරින්නේ. ආ හරි කමන්නේ. එතකොට මේ තේරුණාට පස්සේ ඊට පස්සේ ටික වේලාවකින් මේ හුස්ම වැදෙන තැන මේ වේගෙන් එහාට මෙහාට යන හුස්ම. අහහ. වේගෙන් ගිහිල්ලා එතන නතර වෙනවා. එතන නතර වෙනවා. නතර වෙනවා. ඒ චුට්ටක් වෙලාවකින් නැවත ආයෙ හුස්ම වැටෙන. එතන එතන නතර වෙනවා. එහේ. හරි. එතකොට සක්මනේදී මොකද කරන්නේ? සක්මනේදී නම් ඉස්සෙල්ලා මම මේ අර ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් කරා. හරි. දැන් නම් මේ මේ මෙනෙහි කරන්නේ නැතුවත් සක්මන් කරන්න පුළුවන් මම අර හරි. මට තේරෙන්නේ ඉතින් අර පතුලට ස්පර්ශ වෙන ඒවා තේරෙනවා. ඒ. දැනට මොනවාද තේරෙන දැනීම් මොනවාද? දැනීම් කියන්නේ ස්වාමිනාංශේ මේ සමහරක් වෙලාවට මම මේක ලිව්වෙත් නැහැ. මට මේ ළඟදී මේ මගේ මේ ආනාපාන සතිය ඒක හරියටම හරියටවත් දන්නේ මේ වෙලාවේ මේ ධනහිස් මගේ මේ ධනහිස් ආබාධයක් තියෙනවා. ඒ ධනහිසේ මේ ආනාපාන සතිය වෙලාවේදී මම ඒ ධනහිසට අර ගොඩක් වේදනාව තියෙද්දි මම ඒකට හිත යොමු කෙරුවා. එතකොට මට මේ මේ වේදනාව ගැන දැනුණා. කියන්නේ වේදනාව මේ ගොඩාක් වැඩි වෙලා ආයෙ ටිකක් අඩු වෙලා නැතුවම ගිහිල්ලා ඒ වගේ තත්වයක් ඇති වුණා. මං ඉතින් ඒක මම ඒ දා ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් ආනාපාන සතියෙන් හිත සංසිඳුණා නම් සංසිඳුණාට පස්සේ බලන්න නිකන් කය දිහා සමස්තයක් වශයෙන් බලන්න. يعني අපි දැන් නාසිකාග්‍රේ හිත එකඟ වුණා. එකඟ වුණාට පස්සේ එතන එතන හිත තියාගෙන ඉන්නව වෙනුවට නිකන් පොඩ්ඩක් කයෙන් එළියට ගිහිල්ලා කය දිහා බලන නිකන් සමස්තයක් වශයෙන්. හිස දිහා හිසේ ඉඳන් යටිපතුල දක්වා නිකන් සමස්තයක් වශයෙන් බලනකොට බලන්න මේකේ මොනවා හරි දැනීම් ටිකක් එහෙම තියනවාද කියලා. ඕකෙදී කොහොමත් දැනීම වශයෙන් උදාහරණ වශයෙන් කියනවා නම් අපි තුන් මේ අත් දෙක තියන් ඉන්නකොට එක අතක් මත එක අතක් තියන් ඉන්නකොට මෙතන දැනීමක් තියෙනවා. එක අතක බර අනිත් අතට දැනෙනවා. නැත්නම් එක අතක උණුසුම අනිත් අතට දැනෙනවා. නැත්නම් පාද එකිනෙක ගැටලා තියෙනකොට ඒ ගැටෙන තැන දැනෙනවා. නැත්නම් මේ කොට්ටෙත් එක්ක වදින තැන පීඩනයක් තියෙනවා. බරක් දැනෙනවා. ඔන්න වගේ තැන් කීපයක් අහුවේවි. ඒ ඒ දැනෙන තැන් කීපයකින් එකක් හොඳට තෝරගෙන ඒ තැනට දැන් හිත යොමු කරන්න. ආනාපාන සතිය නැතිදු සම්නස නැතුව නැතුව ආනාපාන සතියෙන් මුලින් හිත එකඟ කරගත්තා එකඟ වුණාට පස්සේ අර සමස්තයක් වශයෙන් කය දිහා බලලා ඔය වදින තැන් වලින් එකකට හිත යොමු කරන්න යොමු කළා එතනට පොඩ්ඩක් හිත තියාගෙන බලාගෙන ඉන්නවා එතන මොකද්ද වෙන්නේ කියලා එතන ඒ තරම්ම දැනීමක් නැත්තම් ඊට වඩා වෙන තැනක් හොඳට ප්‍රකට නම් එතෙන්ට යන්න එතන දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න ඇත්තරම දැන් මුළු කයම අපිට මේ භාවනාව සඳහා වළංගුයි දැන් මේ නාසිකාග්‍රේම නෙමෙයි හිත තියන්ගෙන තියෙන්නේ. මේ අලුතෙන් අලුතෙන් අපි පටන් ගන්න තැන්වල. අපි තුන දැන් අත් දෙක ගාව පටන් ගන්නවා අන්න එතෙන්ට හිත එකඟ කරන්න ඕනේ. අපි තුන දන හිසේ වේදනාවක් ඇවිල්ලා ඒක දිහා බලනවා නම් අන්න එතන තමයි හිත එකඟ කරන්න තියෙන්නේ. ඒක තමයි අපි මූල කර්මස්ථානයේ වෙන්නේ. ඔය ටික චුට්ටක් කරන්න. ඔය ටික පොඩ්ඩක් කරලා ඉතින් මුළු කයම දැන් මුළු කයේ කයේම ඕනම තැනකට බොහොම යහුසුලුව දැන් හිත යොදන්න පුළුවන්. ඒ හැකියාව ටික ටික හදාගන්නයි තියෙන්නේ. කයේ කොහේ හරි වේදනාවක් හරි නැත්නම් ඔය අපි කතා කරන ධාතු ලක්ෂණයක් වගේ දැන් මතුවෙනවා. මතුවන ගමන් ටක් ගාලා එතෙන්ට හිත යොමු කරනවා. යොමු කළා එතන මොකද්ද සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය කියලා හොඳට බලනවා. දැන් නිකන් පරීක්ෂණයක් කරනවා වගේ දෙයක් තමයි තියෙන්නේ. අපි එකඟතාවයක් හදාගත්ත ස්වභාවයක් තියෙනවා. ඒ එකඟතාවය පාවිච්චි කළා මේ කායික ක්‍රියාකාරීත්වයේ එහෙ මෙහෙ මතුවෙන මේ වේදනාවල ක්‍රියාකාරීත්වය හොඳින් නිරීක්ෂණය කරනවා. මේක කාලයක් කරමු. එතනින් පොඩ්ඩක් අපිට වෙන පැත්තකින් යන්න පුළුවන්. උතන කියන්නේ උතන නැත්නම් එක තැනම ඉන්නා වගේ නැත්නම් හැංගෙනවනේ. ඒ මට එහෙම තමයි තේරෙන්නේ ස්වාමීන් මෙතන පොඩ්ඩක් දාලා අපි වෙන පැත්තකින් හරවලා යමු. එහි ස්වාමීන් වහන්සේ වහන්සේට මාගේ নমස්කාරය වේවා. හතරවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මනේ කෙලවරක සිට සක්මන ආරම්භ කරන ලදී. වැලිවල ඇති රළු බව, සීතල බව සහ ස්පර්ශයේදී ඇතිවන වේදනාව කෙරෙහි අවධානය යොමු කරන ලදී. ස්පර්ශය ඇති විට වේදනාව ඇතිවන බවත්, පයේ වේදනාව ස්ථානය අනුව වෙනස් වෙන බවත්, ස්පර්ශය නැති විට වේදනාව සම්පූර්ණයෙන්ම නැති වී යන ආකාරයත් නිරීක්ෂණය කරන ලදී. සතිය හොඳින් තිබෙන අවස්ථාවලදී සිත කිසි දෙයකට පැටලෙන්නේ නැති ආකාරයක් දුටුවෙමි. පර්යංක භාවනාව ආනාපානා සතිය පර්යංක භාවනාව ලෙස යොදා ගන්නා ලදී. නාසය අග වෙත සිත යොමු කර ආශ්වාසයේදී ඇතිවන සීතල ගතියත් ප්‍රශ්වාසයේදී ඇතිවන උණුසුම් ගතියත් නිරීක්ෂණය කරන ලදී. මෙසේ විනාඩි 35ක් 40ක් අතර කාලයක් ගත කළ හැකි විය. සිත වෙනත් අරමුණු වෙත ගියද ගැස්සීමක් සහිතව මූල කර්මස්ථානය වෙත යොමු වන ආකාරයේ දුටුවෙමි. මීළඟ පියවර කුමක් විය යුතුදැයි කරුණාවෙන් පාදා දෙනසේක්වා. මොකද අන්තිම වාක්‍ය කියන්න පොඩ්ඩක්. සිත වෙනත් අරමුණු වෙත ගියද ගැස්සීමක් සහිතව මූල කර්මස්ථානයේ වෙත යොමු වන ආකාරයේ දුටු වෙමි. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ ඇත්තම ඊළඟ පියවර වශයෙන් ඇත්තම අපිට අමාරුයි. කියන්නේ ඕක સિદ્ધාන්තයක් වශයෙන් දැනගත්තා කියලා එතෙන්ට හිත තල්ලු කරන්න අමාරුයි. අපිට කරන්න වෙන්නේ ඒ පියවර දක්වා යන මාර්ගය තව තව වඩන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒ උමනා කරන හැකියාවන් ටික කුසලතාවයන් ටික දියුණු කරගන්නයි තියෙන්නේ. එතකොට ඉබේටම ඊළඟ පියවරට යවෙනවා. ඒ නිසා අපි පියවර ටික දැනගත්ත පමණින් ඒ පියවරට යන්නේ නැහැ. ඒ වුණාට අපි ප්‍රායෝගිකව මේ උමනා කරන හැකියාවන් ටික හදා ගන්න ඕනේ. දියුණු කර ගන්න ඕනේ. දියුණු කර ගන්නකොට ඉබේටම ඊළඟ එකට අපි යන්න උමනා වුණත් නැතත් එතෙන්ට යනවා. ඒ නිසා දැන් හිත Tamanට යම් වැටහීමක් ඇති වෙලා තේනවා. හිත පිට යනවා. ගියාම ඒ බව දැනගන්නවා. දැන් අර දැනගත්තට පස්සේ ඔන්න ආපහු මේ අරමුණට ගන්නවා. ටික ටික තේරුම් ගන්න තියෙන්නේ අපේ සතිය දියුණුවත් එක්කම අර හිත පිට ගිහිල්ලා අතරමං වෙලා ඉන්න කාල පරිච්ඡේදය අඩු වෙනවා. අඩු වෙලා දැන් ඉක්මනටම අපිට මතක් වෙනවා දැන් මෙතන නෙමෙයි ඉන්න ඕනේ මෙන්න මේ මූල කර්මස්ථානයේ ඉන්න ඕනේ කියලා මතක් වෙනවා. එතකොට ඔන්න ආයෙ ගණන් මෙතන තියෙනවා. ඉතින් කාලයක් යනකොට ඕක Tamanට තේරෙවි. දැන් ගණන්ලා තියන්න ඕනෙත් නැහැ. මතක් වෙනවත් එක්කම හිත ආපස්සට Tamanම එන්න ගන්නවා. එතකොට ඉතින් ඇත්තටම අපිට බල කළා මේක කරන්න දෙයක් නැහැ. හිතම වැඩේ යෙදෙනවා. ඉතින් එතෙක් අපි පොඩ්ඩක් මැදිහත් වෙලා මේ අත දාලා මේක ගෙනලා තියන්න වෙනවා. ඉතින් දැනට කරගෙන යන විදිය හොඳයි දෙකට කරගෙන යන්න. පස්වෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමින්වහන්ස. මම සක්මන් භාවනාවේ සිටන විට ලනුපැදුර හා සිසිල් මුදු පොළව මාරුවෙන් මාරුවට පරිහරණය කරමින් භාවනාවේ යෙදෙමි. එහිදී සිතුවිල්ලක් නොගෙන පරහන් ඇතුළ වම දකුණ ආදී වශයෙන් මෘදු පොළවේ මෘදු බව සිසිල් බව යටිපතුලට දැනෙන විදිහද රළු පොළවේ උණුසුම් රළු බව දැනෙන විදිහද එකින් එකට වෙනස් වන ආකාරයද දකිමින් සක්මන් කරමි. එලෙස විනාඩි 10ක් පමණ සක්මනේ යෙදෙන විට යම් අවස්ථාවල සිතුවිලි පැමිණේ. එහෙත් ඒ සිතුවිලි වැලක් බවට පත්වීමට ඉඩ නොදී ඒ මොහොතේම නැවත යටිපතුලට සිත යොමු කරමි. ඒ ආකාරයෙන් සක්මන් කිරීමේදී මාගේ ශරීරයේ බර කකුල්වලට දැනෙන්නට ගනී. එමෙන්ම අත් දෙක උරහිසට මහා බරක් වේදනාවක්සේ දැනේ. එයද සිත එයටද සිත යාමට නොදී යටිපතුලට සිත යොමු කරයි. එමෙන්ම දැස් දෙක බරක්සේ දැනි මාහට අඩවන් දෙනෙත් වලින් සිටීමට සිටේ. ඇස්පියා ගැනීමටද සිටේ. ප්‍රාණවත් ඇස් පවතින්නේ නැත. එවිට ඇඟද අප්‍රාණිකය. මේ ගැන මාහට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමිනස පරයන්කය කියන්නේ. ආ කියන්න බලන්න. පර්යංකයේ ආනාපානසති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස එකම නාසිදුරකින් සිදුවිය හැකිද? ප්‍රාශ්වාසය ප්‍රකට වී දැනීමක් සිදුවේ. එවිට ආශ්වාසයේ දැනීම ඇල්ලීමට අපහසු වේ. මේ ගැන මාහට උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් ඉතින් ඒකට නම් ඉතින් කියන්න තියෙන්නේ කොහොමත් يعني අපි හිතන් ඉන්න විදිහටම නෙමෙයි ආනාපාන සතිය සිද්ධ වෙන්නේ. ඇතැම් වෙලාවක ඇතැම් නාස්පුඩුවක් විතරයි භාවිතා වෙන්නේ. <clears throat> ඇතැම් වෙලාවක දෙකම භාවිතා වෙනවා. ඇතැම් වෙලාවක ආස්වාසය එක පැත්තකින් ගන්නවා ප්‍රස්වාසය තවත් පැත්තකින් ගන්නවා. දැන් ආස්වාසය එක පැත්තකින් ගන්නවා ප්‍රස්වාසයත් ඒ පැත්තෙන්ම ගන්නවා. ඉතින් මේවා තියෙන අමුතුම දේවල් තියෙන්නේ අපිට භවනා කරන්න ගියාම තමයි මේ වගේ දේවල් තේරුම් යන්නේ. ඒ නිසා අපි يعني මේවා මුකුත් පාලනය කරන්න යන්න එපා. අපිට තියෙන්නේ මේ වෙන හැටි වෙන හැටියට බාර ගන්නයි තියෙන්නේ. මොකද මෙතෙන්දී අපි කිසි දෙයක් ඌවමනාවෙන් මට දැන් ඌවමනාවෙන් මට මේ එකකින් විතරක් ගත්තාම මොකක් හරි ලෙඩක් හැදෙයි දෙකෙන්ම ගන්න ඕනේ කියලා ගියොත් එහෙම වරදිනවා. ඕක නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. එන විදිහට බාර ගන්නයි තියෙන්නේ. කය දන්නවා ඌමනා කරන ඔක්සිජන් ප්‍රමාණය කය දන්නවා. ඒ හින්දා යා ඌමනා විදිහට ගනීවි. අපිට ඒ ගැන අත දාන්න දෙයක් නැහැ. කයට වැඩේ කරගන්න දීලා අපිට තියෙන්නේ වෙන දේ දිහා බලා ගන්නයි තියෙන්නේ. ඊළඟට මෙතන කියනවා අර මේ ඇස් පිය වේගෙන වගේ යනවා අය ඇස් වල බර ගතියක් දැනෙනවා අය එහෙම කියලා. ඕක හැබැයි මග හැරිලා යාවි. ඒ කියන්නේ අපි ටික ටික ටික සතිමත් වෙනකොට තමයි මේ කයේ තියෙන දේවල් අපිට තේරෙන්න ගන්න. අපේ කයේ අත් දෙකේ තියෙන බරක් අපිට දැනෙන්න ගන්නෙ. නැත්නම් මේ පාදවල බර දැනෙන්න ගන්නෙ. නැත්නම් මුළු කයේ බර අපිට දැනෙන්න ගන්නෙ. මේ කයට හිත එනකොට. මෙතෙක් ඕවා දැනුන්නේ නැත්තේ ඒවා නැති නිසා නෙමෙයි අවධානයක් තිබුණ නැහැ. මෙතෙක් කාලයක් අපේ අවධානය සම්පූර්ණයෙන් එළියේ තිබුණේ. අනුන්ගේ දේවල් හොය හොය, රටේ දේවල් හොය හොය, ප්‍රවෘත්ති බලබලා, රූපවාහිනී බලබලා අපි සම්පූර්ණයෙන්ම එළියේ වල්මත් වෙලා තමයි ජීවත් හිටියේ. ජීවත් උනේ. දැන් ඔන්න ඒ එළියේ වල්මත් වෙච්ච ගතිය අයින් කළා. ඔන්න දැන් අපි අපිත් එක්ක ඉන්න පටන් අරන්. තමන් එක්ක ඉන්න පටන් අරන්. ඔන්න තමන් එක්ක ඉන්න පටන් ගත්තාම අන්න තේරෙනවා මේ හුස්ම ගන්න එක නාස්පුඩුවකින්ය සමහර ලාවට දෙකෙන්ම ගන්න අය මේ ඇඟේ බරක් තියන අය අත් දෙකක් දැන් එල්ලි එල්ලි තියන අය ඇස් දෙකකුත් Tamanට තියෙන අය කියලා ඔන්න Taman ගැන ඔන්න තේරෙන්න ගන්නවා. ඉතින් ඒක එකතින් හරි විචිත්‍රයි. මේ අපිත් අපිත් එක්ක දැන් ඔන්න අපි යාළු වෙලා. අපි වෙතටම ඔන්න දැන් අපි ඇවිල්ලා. ඔන්න අපි දැන් ජීවත් වෙන්න පටන් ගන්නවා. අපි එක්කෝ සාමාන්‍යයෙන් අතීතේ ජීවත් වුණේ එහෙම නැත්නම් අනාගතේ ජීවත් වුණේ ඔන්න දැන් තමයි මේ වර්තමානයේ ජීවත් වෙන්න අපි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා සතුටු වෙන්නයි තියෙන්නේ. යාන්තම් මේ බුද්ධ වචනයකට අහුම්කම් දීලා යාන්තම් දැන් තමයි ජීවත් වෙන්න පටන් ගන්න තියෙන්නේ කියලා සතුටු වෙන්නයි තියෙන්නේ. නැත්තම් දැන් තමයි මං ඉපදිලා තියෙන්නේ කියලා සතුට වෙන්නයි තියෙන්නේ. ඒ නිසා ඇත්තටම සතිමත් චිත්තක්ෂණයකදී තමයි අපි ඇත්ත වශයෙන් ජීවත් වෙන්නේ. අනිත් හැම චිත්තක්ෂණයකම අරමුණක වහලෙබ් බවට පත් වෙලා අපි ඉන්නේ. මොකක් හරි අතීත සිදුවීමක් අල්ලගෙන අපි වහල් භාවයකට පත් වෙලා නැත්නම් අනාගත මොකක් හරි දෙයක් අල්ලගෙන ඒකේ වහල් භාවයට පත් වෙලා. ඉතින් අපි සති චිත්තක්ෂණයක විතරක් අන්න මොහකවත් වහල් භාවයක් නැහැ. 100%ක් වර්තමානයේ ජීවත් වෙනවා. අන ජීවත් වෙනකොට දැනෙනවා මේ කායික වශයෙන් සිද්ධ වෙන සම්පූර්ණ ක්‍රියාවලිය. ඒ නිසා දිගට කරගෙන යන්න ඔය මේ ඇතුළේ තියෙන පොඩි පොඩි බාධාවන් ටික මගහැරලා යාවි දිගට වැඩේ කරනකොට. හයවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස. මම සක්මන් භාවනාව කරන විට වම එසෙව්වා තැබුවා. දකුණ එසෙව්වා තැබුවා කියා සිහි කරමින් ලනුපැදුරට පාද ස්පර්ශ වන ස්ථානයේ සිත පිහිටුවා විනාඩි 20ක් 30ක් පමණ සක්මන් කළා. සිත විසිරී ගියේ නැහැ. කවුරුන් හෝ මට කතා කරන හඬක් ඇසුණා. ඒ වෙලේ එකපාරටම මම ගැස්සීමක් ඇති වුණා. වටපිට බැලුවත් මම ඉන්නේ කොතැනකද කියා සිතා ගන්නට බැරි වුණා. මම සක්මන් කරමින් සිටි බව දැනුනේ තප්පර 30ක් පමණ කල්පනා කරලා. ඉන්පසු හොඳින් මම සක්මන් කළෙමි. පින්වත් ස්වාමීන් වහන්ස මොහොතකට සීකල්පනාව නැතිව ගිය හේතුව පහදා දෙන්න. <laughs> අහ ඔතන ඇත්තම සීකම් සීකම්පනාව නැතිවීමකට වඩා ඔතන වෙන්නේ සංඥාවල පොඩි මේ වෙනස් වීමක් වෙන්නේ. කියන්නේ ඇත්තටම අපේ හිත හොඳට ශාන්ත වෙලා නැත්නම් හිත සූක්ෂම වෙලා ඉන්නකොට ඇත්තටම විඥාණයට බැහැ ගන්න තැනක් නැති වෙනවා. හොඳට පිහිටන්න තැනක් නැති වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? අර ඇතුලේ තියෙන සංඥාවක් අහු අල්ලලා දෙනවා. ඒක රූප සංඥාවක් වෙන්න පුළුවන්, සද්ද සංඥාවක් වෙන්න පුළුවන්. එතකොට හුඟක් වෙලාවට ඔන්න කලින් දැකපු රූපයක් වෙන්න පුළුවන්, නොදැකපු රූපයක් වෙන්න පුළුවන්. මේ රූප රූප ගොඩාක් ඔන්න හිතේ නිකන් මැවෙන්න ගන්නවා. සමහරවිට ඉතින් කට්ටිය ඕකට අහු වෙලා දුවනවා. එහෙම නැත්නම් ඔය දැන් වෙලා තියෙනවා වගේ යම් සද්දයක් ඇහෙන්න ගන්නවා. නිකන් මොනවා හරි හිතේ තැම්පත් වෙලා තියෙන සද්දයක් හිත එළියට දාලා ඔන්න ඒකත් එක්ක ඉන්න පටන් ගන්නවා. මොකද දැන් හිතට නැත්තම් විඥාණයට නිකන් බොහොම ඉන්න අමාරු සූක්ෂම තත්වයකට තමයි මේ සතිය පිහිටීම හරහා සතිය මේ සමාධිය වර්ධනය වීම හරහා යන්නේ. ඒ වෙලාවේදී අන්න මායя මොකද කරන්නේ? ඔන්න මතක් කරලා දෙනවා සද්දයක්. ඉතින් අපි සද්දය අල්ල ගන්නවා. සද්දය අල්ලගත්ත පස්සේ ඔන්න ආයිත් ආයිත් මේ හිතට ඉන්න තැනක් හම්බ වෙනවා. ඒ හරහා ආයිත් රළු අරමුණක් හම්බෙලා ඒ හරහා ඉන්නවා. ඉතින් ඔන්න වගේ දෙයක් තියෙන. ඉතින් ඕක ගැන එච්චර බය වෙන්න එපා. තව ඉස්සරහට යනකොට ඔය ටික තේරෙන්න ගන්නවා. දැනට කියන්නේ සද්ද ඇහුණයි කියලා ඒක ඒක ගැන බලන්නවත් ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්නවත් යන්න එපා. ළඟ කවුරුත් නැත්තම් ඒ හිතින්ම හදලා දීපු සද්දයක් හොතන තියෙන්නේ. ඒ නිසා ඒ ගැන වැඩි මේ හිතේ චකිතයක් ඇති කරගන්නතෝ ඒක හුදු සද්දයක් කියලා එහෙම අතල්ලා දාලා Tamanට දැන්න දේත් එක යන්න. හත්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින්වහන්ස සක්මන් භාවනාව සක්මන් භාවනාව කරගෙන යාමේදී එකම කර්මස්ථානයක් වම දකුණ පමණක් කරගෙන යාමේදී සිත කම්මැලි ගතියක් දැනේ. වෙනත් අරමුණුද එනවා. එය සිතින්ම දැනගත් පසු ඔසවනවා, තබවනවා යන කමටහන මාරු කිරීමෙන් සිතට අලුත් දෙයක් නිසා සිත ඒ සම්බන්ධව යෙදෙනවා. එයින් සිත සමාධි කර ගැනීමට ඉතාමත් පහසුයි. පර්යංක භාවනාව. ඔව් ඒක කමක් නැහැ. ඒක තමයි අර සාමාන්‍යයෙන් අර මුලදී වම දකුණ කියලා යනකොට ඒකේ තියෙන අර සරල බව නිසාම එතන අර වමයි දකුණයි කියලා කියන අතරේ තියෙන පොඩ්ඩක් ඒ ગેප් එක ටිකක් වැඩි නිසාම එතෙන්ද හිත පිට යන්න පුළුවන්. ඒ නිසා මේක තව පොඩ්ඩක් සංකීර්ණ කරලා දෙන්න ඕන ඔසවනවා, තබනවා කියලා තියෙනවා. නැත්නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා කරනවා. ඒකට අන්න එසවීමේ මුළු ක්‍රියාවලියම බලන්න. ගෙන යාමේ මුළු ක්‍රියාවලියම බලන්න. තැබීමේ මුළු ක්‍රියාවලියම බලන්න. ඕනනම් මෙනෙහි කිරීමකුත් කරන්න. ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා මෙනෙහි කිරීමකුත් කරන්න. එතකොට අන්න හිත ටිකක් මේකේ নিමග්න වෙලා නැත්තම් මේකට සම්බන්ධ වෙලා කටයුතු කරන නිසා හිත පිට යන ගතිය අඩු වෙනවා තව සමාධි පැත්ත වර්ධනය වෙනවා පර්යංක භාවනාව පර්යංක භාවනාවද සක්මන් භාවනාව හරියට කිරීමෙන් සිත සමාධිගත වීමෙන් කමඨහන මෙනෙහි කිරීමට ඊටා පහසුය. ඔව්. එච්චරයි සම්මත. ඔව් කරගෙන යන්න. කියන්නේ සක්මන් භාවනාව හොඳට කෙරුණා නම් පරයන්කේදී කරන්න තියෙන ඊට වඩා අඩු දෙයක්. මොකද පරයන්කේදී කරන්න ඕන එකෙන් 150ක් විතරම සක්මනේදී කෙරිලා. ඊට පස්සේ අන්න හැදිච්ච සමාධියක් එක්ක එකඟතාවයක් එක්ක තමයි පරයන්කට එන්නේ. පරයන්කේදී මේ හදාගත්ත සමාධිය තව සූක්ෂම කරන්න පුළුවන්. තව හොඳට තියුණු කරලා ගැඹුරකට දාගන්න පුළුවන්. ඉතින් දැන් පරයන්කේදී අල්ලගන්න මූල කර්මස්ථානය. තමන්ගේ කයට පොඩක් හිත යොදාගෙන ඉඳලා ඉරියව්වට හිත යොදාගෙන ඉඳලා එක්ක පිම්බීම හැකිලිම වගේ කර්මස්ථානයක් අල්ලගන්න. එහෙම නැත්නම් ආනාපාන සතිය අල්ලගන්න. එතකොට අන්න ඒ හදා ඒ අහුවෙච්ච කර්මස්ථානයක් කරහා තව ඊටාම සූක්ෂම මට්ටමකින් හිත දියුණු කරගන්න පුළුවන්. අටවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපානසති භාවනාවෙන් සිත සමාධිමත් වීම සිදුවිය ආලෝකයේ ඇති වී ඒද සියුම් විය සමාධි සිතින් ඇති වූ වේදනාවන්ද මෙනෙහි කරමින් සිටින විට එම වේදනාවන්ද ක්‍රමයෙන් දුරු විය ඔබ වහන්සේ සාමුග්‍ය සූත්‍රයේ චිත්ත විසුද්ධි පාරිසුද්ධිය ඇති කරගත යුතු ආකාරයේ ඊයේ දේශනා කළ ආකාරයේ මතකයට නැගුණි හතරවන ධානය දක්වා සිත උපේක්ෂාවට නංවාගෙන මුළු කයම සුදුරෙද්දකින් වැසුවා වැනි සෝයක් ඇති කරගන්නා ආකාරය ප්‍රායෝගිකව අපට දේශනා කරන සේක්වා. ඔව් ඒක ඉතින් ඇත්තටම බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ يعني සතර සතවැනි ධානයක් කෙනෙක් අත්දකින්නකොට එතන තියෙන ඒ උපේක්ෂා සහගත ස්වභාවය තමයි පෙන්වන්නේ. එතන තියෙන ඒ උපේක්ෂා සහගත භාවයේ ඒකාග්‍රතාවය මුළු කයටම දැනෙනවා කියලා කියනවා. මුළු හිතටම දැනෙනවා කියලා තියෙනවා. කියනවා. ඒක හරියට නිකන් කියන්නේ සුදු රැද්දක් කියන එක හරීම මධ්‍යස්ථ අරමුණක්නේ. දැන් අපි ඒකේ වර්ණ ගන්නවලා එක එක රටාවල් ඇඳුවොත් තමයි ඕක සංකීර්ණ වෙන්නේ. නමුත් සුදු රැද්දක් කියන එක හරීම සරල බොහොම නිර්මල අරමුණක්. අන්නේ වගේ සුදු රෙද්දකින් මුළු කයම වහගත්තාම ආයි කයේ කිසි දෙයක් පේන්නේ සුදු රෙද්දෙන් සම්පූර්ණයෙන්ම වැහිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ හතරවෙනි ධ්‍යානයේදීත් අන්නේ වගේ හිත තියෙන තන්නිකර උපේක්ෂාවක. ඊටාම පිරිසුදු භාවයක. මොකක් හරි හැබැයි අරමුණක අල්ලගත්තු ස්වභාවයක් තියෙනවා. අරමුණ තුල හොඳට බැහැගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි හිතමු ආනාපාන සති නිමිත්ත නම්, පටිභාග නිමිත්ත නම්, ඒ පටිභාග නිමිත්ත තුල নিমগ্ন වෙලා ඉන්නේ. ඒ එතකොට අන්න ඒ අරමුණ ඒ අරමුණත් ඊටාම පවිත්‍ර අරමුණක්. ඒ පිවිස් මේ ඊටාම පිරිසුදු අරමුණක් තුල নিমগ্ন වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒකට හාත්පස දැනෙන්නේ අන්න ඒ උපේක්ෂා සහගත ස්වභාවය. ඒක ඕක තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් කෙනෙකුට දැන් අපි සාමාන්‍යයෙන් හුඟා ඒ කියන්නේ නිස්සාරණ වනයේදී අපි ඒ තරම්ම මේ සමත පැත්ත ගැන ලොකු අවධානයක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි උපචාර සමාධි මට්ටමකින් වගේ සෑහීමකටපත් වෙලා එතනින් දාගන්නවා විපස්සනාවට. මොකද විපස්සනාවේ ඇත්තටම මේ සමත පැත්තේ සමාධි වලට වඩා ගැඹුරු සමාධි මට්ටම් වලට යන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් නිසා ඇත්තටම මේ චිත්තවිසුද්ධි මට්ටමේදී සාමාන්‍යයෙන් කතා කරන්නේ මේ සමත පැත්තක් නමුත් විපස්සනා පැත්ත අදයි හෙටයි අපිට කතා කරන්න පුළුවන්. ඒකෙදි මතුවෙන සමාධි සමහරලාට ඔයිටත් වඩා බොහොම ප්‍රබලයි. ඒ නිසා අනිත් එක තමයි එතෙන්දී අරමුණක ප්‍රඥාවත් එක්ක යන ගමනක් තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සමත සමාධියක් අරමුණක নিমগ্ন වෙච්ච ස්වභාවයක් තියෙන ඒකේ ප්‍රඥාවේ ඒ තරම් සම්බන්ධයක් නැහැ. නමුත් විපස්සනාවකදී අරමුණ නැවත නැවත නිරීක්ෂණය කළා නැවත නැවත අරමුණේ තියෙන ස්වභාවයන් දැකලා දැකලා අරමුණේ ආදීනව ප්‍රකට වෙලා අරමුණකිනුත් තොර වෙලා අන්න හිත යනවා අමුතුම ಜಾති සමාධි වලට. ඉතින් ඒ බඳු පැත්තක් තමයි ඇත්තරම විපස්සනා පැත්තදී කතා කරන්නේ. ඉතින් අපිට ඕක ඉස්සරහදී කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් નિසරණ වනේදී පොඩ්ඩක් මේ විපස්සනා සමාධි පැත්තකට නැත්නම් විපස්සනා පැත්තකට තමයි වැඩි නඹරුවක් දෙන්නේ. මොකද ඒ පැත්ත තමයි බුදුරජාන් වහන්සේගේ සොයා ගැනීම. මොකද සමත සමාධි කියන ඒවා බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කලිනුත් තිබිලා තියෙනවා. ඒක ලොකු දෙයක් නෙමෙයි. නැත්නම් ඒක ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි. නමුත් බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච මේ කාලෙදී බුදුරජාණන් වහන්සේ නිසා අපිට ලැබිච්ච දායාදය තමයි මේ විපස්සනාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේක සොයා ගැනීම තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒ නිසා අපි වැඩි අවධානයක් දෙනවා බෞද්ධය වශයෙන් නැත්තම් බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිරිසක් වශයෙන් මේ විපස්සනාවේදී මොකද්ද බුදුහාඳුරෝ පෙන්වන්නේ? ඇයි ඒකේ තියෙන වැදගත්කම? මොකද්ද ඒකෙන් අපිට ගන්න පිහිට? අපිට ගන්න පුළුවන් පිහිට කියලා අපි හොයන්න වැඩි අවධානයක් දෙනවා. ස්වාමිනාංශ මම ඒකට පොඩි වෙනත් පැහැදිලි කිරීමක් මේ දැනගන්න කැමතියි ස්වාමිනාංශ අපි දැන් හතරවෙනි ධානයේදී උපේක්ෂාව ගැන කතා කරනවා ඊළඟට අපි බොජ්ජංග ධර්මයක් විදිහට ස්වාමිනාංශ උපේක්ෂාව ගැන කතා කරනවා ඔය දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද ස්වාමිනාංශ ඔව් ඇත්තටම දැන් ධානවල එන උපේක්ෂාව හරිතාවකාලිකයි ධානයකට ඒක මොකක් හරි අරමුණක් කරහා දැන් අපි තුමා ආනාපාන සති නිමිත්තක් පහළ වුණා ඒ අරමුණ තුර නිමග්න වුණා අපි තුමු එයාගේ ඔන්න ප්‍රථම ධානය මට්ටමක් ඔන්න එයා පහු කළා. ඒකෙදි විතක් ਵਿਚාර අයින් කළා ඔන්න දෙකට ගියා. ඒකේ ප්‍රීතියක් අයින් කරා ඔන්න තුනටත් ගියා. ඔන්න උපේක්ෂාවකට යනවා අර සුඛයත් අයින් කළා. දැන් ඒ උපේක්ෂාවෙන් ඔන්න හිටියා. තුමු පැය භාගයක් හිටියා. පැයක් හිටියා කියලා. ඊට පස්සේ ඔන්න ඒකෙන් අයින් වුණා. ඊට පස්සේ අයින් වෙලා ඔන්න පැය කාලක් විතර යනනම් ඔන්න යනකම් ඔන්න අර උපේක්ෂාව තියේවි. ආයිත් මඩගොඩටම වැටෙනවා. ඒ උපේක්ෂාව ප්‍රඥා මත පෝෂණය වෙච්ච උපේක්ෂාවක් නෙමෙයි. එතන තියෙන්නේ අර අරමුණ හරහා ආපු తాවකාලික උපේක්ෂාවක් තියෙන්නේ. නමුත් බොජ්ජංග උපේක්ෂාව කියන්නේ ඊට වඩා ආත්පසම ගැඹුරු උපේක්ෂාවක්. එතෙන්දී ඒ කියන්නේ හිතන්න ඔය අපි මේ අපි හිතමු මොකක් හරි ඔන වේදනාවක් නිරීක්ෂණය කරනවා. වේදනාවක් නිරීක්ෂණය කරන්නත් කොච්චර උපේක්ෂාවක් කෙනෙකුට අවශ්‍යද? හිතේ අපි දුමු පාදයේ මොකක් හරි වේදනාවක් දැනෙන දුක් වේදනාවක් දැනෙන්නේ. මේක තමයි හොඳට තීව්‍රව දැනෙනවා. නමුත් හිත හදාගත්ත යෝගාවචරයේ අපි දුමු ආනාපාන සතියකින් හරි පිම්බීම හැකිලිමකින්. හරි මුලින් එයා හිතේ හදාගත්ත යම්කිසි සමාධියක්. ඒ සමාධිය පාදක කරගෙන දැන් මෙයා මේ වේදනාවන් නිරීක්ෂණය කරනවා. වේදනාවන් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අපිට මෙයාට සැප වේදනාවත් බොහොම උපේක්ෂා සහගතව බලන්න පුළුවන්, මධ්‍යස්තව බලන්න පුළුවන්. දුක් වේදනාවකුත් බොහොම මධ්‍යස්තව බලන්න පුළුවන්. උපේක්ෂා වේදනාවකුත් බොහොම මධ්‍යස්තව බලන්න පුළුවන්. අන වේදනාව නිරීක්ෂණය කිරීම හරහාමත් අන්න හිතේ උපේක්ෂාවක් හැදිලා. ඊට පස්සේ හිතන්න මේ වේදනාවේ දැන් ඇතීම් නැතිීම් ස්වභාවයක් දකිනවා. එතකොටත් අනුපේක්ෂාවක් හැදෙනවා. මොකද මෙයාට දැන් කරන්න දෙයක් නැහැ. මේ දේවල් එයාගේ පාලනයකින් තොරව ඇතිලා නැතිලා යනවා. අර එතරම් උපේක්ෂාවක් හැදෙනවා. ඊට පස්සේ හිතන්න මේක ඇතිලා නැතිලා ගිහිල්ලා මේකේ අපිටම අරමුණ අරමුණ නොපෙනී යනවා. නැත්නම් අරමුණ නොදැනී යනවා. අරමුණ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. අරමුණකින් තොරව ඉන්නවා. ඔන්න තරත් උපේක්ෂාවක් හැදෙනවා. ඉතින් ඔන්න ඒ වගේ මට්ටම් තමයි බොජ්ජංග උපේක්ෂාවන් වලදී කතා කරන්නේ. ඉතින් ඒන උපේක්ෂාව ඇත්තරම බොහොම ප්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙච්ච උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව අල්ලහිනන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒ උපේක්ෂාව අපි නෝ දැන් භාවනා කරන වෙලාවෙදි විතරක් නෙමෙයි. එයාගේ මුළු ජීවිතේම දැන් ඒ උපේක්ෂාව මත පිහිටන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ආ භාවනා කරපු වෙලාවෙදි විතරක් නෙමෙයි දැන් මේ හිත උපේක්ෂාවෙන් තියෙන්නේ. අපි හිතන්න භාවනා කරලා ඔන්න දැන් එළියට ගිහිල්ලා ඔන්න මොනවා හරි වැඩක යෙදීදී ඉන්නවා. එතෙන්දිත් මොනවා හරි දෙයක් ඇත්ත වශයෙන් සිද්ධ වෙනවා. එතෙන්දිත් අර කලින් තරම් හැඟුම්බර නොවි ආවේගශීලී නොවි අඬන්න වැළපෙන්න යන්නේ නැතුව එතනත් මොකක් හරි පහළ වෙච්ච අපි වේදනාවක් නම් එතෙන්දිත් අන්න හිත උපේක්ෂා වෙනවා. එතකොට ඇත්තරම මේ විපස්සනාව හරහා ඒ වැඩෙන බොජ්ජංග හරහා වැඩෙන ඒ උපේක්ෂාව හරිම ප්‍රබලයි. ඒක ඇත්තරම අපේ අපේ ජීවිතවල වෙනසක් ඇති කරනවා. ඒ නිසා ඒක හරි ප්‍රබලයි. අර සමත සමාධියක අපි කතා කරන උපේක්ෂාව හරි తాවකාලිකයි. 9 වෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මේක කමඨාන් වார்த்தාවක් නෙවෙයි ධර්මදේශනාවට අදාළ ප්‍රශ්නය. හරි. ඊයේ දිනේදී සිදු කළ ධර්මදේශනාවට අනුව ධාන හතර පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා. චිත්ත විසුද්ධිය වරහන් ඇතුළේ සිතේ. කෙලෙස් දුරු කරන ආකාරයයි. චිත්ත විසුද්ධියේදී එතනින් එහාට අතහරින්නේ කෙසේද? කරුණාකර පහදා දෙන්න. අෂ්ටඵල දක්වාත් ඉන් එහා නිවන දක්වාත් සිතේ කෙලෙස් දුරු කරගන්නේ කෙසේද? ඔව් ඇත්තටම ඒක ගැන අපි අද කතා කරමු. අද ඇත්තටම කතා කරන්න තියෙන්නේ ditthi visuddhiය සම්බන්ධයෙන්. ඉතින් අපි ධර්මදේශනාවේදී කොහොමද ඒ කියන්නේ සමතයක් හරහා ගිහිලා විපස්සනාවට හැරෙන්නේ කියලාත් අපි පොඩ්ඩක් කතා කරමු. ඒතකොට මේ ධර්මදේශනාවේදී ඕක විස්තර කරන්න පුළුවන්. අවසාන ලිඛිත ප්‍රශ්නය පින්වත් ස්වාමින්වහන්ස පිළිවෙලින් මාර්ගඵල අවබෝධය කරමින් ඉදිරියට යන ශ්‍රාවකයෙකුගේ සිතෙහි රාග ඊර්ෂා මානවැනි අකුසල් වැඩියෙන් ප්‍රකට වන බව සැබෑවක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. වැඩියෙන් ප්‍රකට වන බව සැබෑවක්. ප්‍රකට වන බව සැබෑවක්. මෙහෙම නිකන් උපමාවකින් කියන්න පුළුවන්. දැන් හිතන්න අපි ලොකු කුණු ගොඩක් තියෙනවා නම් අපි තුමු හැයන කාලයක් දැන් අවුරුද්දක් විතර පරණ ගඳ ගහනවා දැන් ගෙනල්ලා දාලා අවුරුද්දක් විතර පරණ කුණු ගොඩක් තියෙනවා. ওই කුණු ගොඩට යන අපිත් ගිහිලා තව පොඩි කුණු කුණු කුණු ගොඩයක් දානවා. දැන් මේ කුණු ගොඩට දැනේවිද? මේ කුණු ගොඩට දැනෙන්නේවත් නැහනේ. දැනටවත් ඒක කුණු ගොඩක්මයි. ඉතින් හිතන්න අපි තියෙනවා සම්පූර්ණයෙන් කුණු දාලා නැති දැනක් තිබුණා. බොහොම පිරිසුදු අන්න වෙල්ලෑයක් තිබුණා. නැත්තම් බොහොම හොඳට පිරිසුදු කාපට් පාරක් තිබුණා. ඔන්න අපි ගිහිල්ලා කුණු ගොඩක් දානවා. කුණු බාල්දියක් දානවා. දැන් මොකද වෙන්නේ? දැන් හොඳට පේනවා. ඉතින් වගේ තමයි මේ චිත්ත විසුද්ධියක් ඇති කරගත්ත කෙනෙක්. එහෙම නැත්තම් හිතේ යම් පිරිසුදු භාවයක් ඇති කරගත්ත යෝගාවචරයෙක්ගේ හිතේ මොකක් හරි ක්ලේශයක් පහළ වෙනකොට අන්නේ ක්ලේශය හොඳට කැපිලා පේනවා. ඒ කියන්නේ මුලින් මුලින් හැබැයි ඒක කැපිලත් වෙනු නැත්තේ කුණු ගොඩක්මයි තිබුණේ. මොකද එයා ඇසුරු කළා තිබුණෙම කුණු ගොඩක්. තනිකර කෙලස් එක්කමයි හිටියේ. ඒ නිසා තවත් ක්ලේශයක් කියන එක එයාට ලොකු දෙයක් නෙමෙයි. නමුත් ටික ටික යන විපස්සනාවකින් සමතයකින් හිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න ඒ පිරිසුදු වෙච්ච මානසිකත්වයේ තුල ඊර්ෂ්‍යාවක් පහළ වුණත් ඒක තදට දැනෙනවා. ක්‍රෝධයක් පහළ වුණත් ඒක තදට දැනෙනවා. රාගයක් පහළ වුණත් ඒක තදට දැනෙනවා. ඒ නිසා බුදුහාඳුරුවෝ පෙන්නනවා මේ කියන්නේ ඒ එබඳු විවේක ස්වභාවයක්, එබඳු නික්ලේශී ස්වභාවයක්, එහෙම නැත්නම් ඒ බඳු නිදහස් ස්වභාවයක් වැඩි වැඩියෙන් ඇසුරු කරන්න කියලා කියනවා. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. දැන් මේ බොජ්ජංග වඩන්න කියනවා අර අනිශ්චිත ස්වභාවය ඇසුරු කරමින්, නිකලස් ස්වභාවය ඇසුරු කරමින්, අරමුණු වලින් තොර ස්වභාවය ඇසුරු කරමින්, නැත්නම් පිරිසුදු ස්වභාවය ඇසුරු කරමින්. ඒතකොට අර පිරිසුදු භාවයක් තමයි හිත හිතට gedara බවට පත් වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා හිත හිත තිබුණේ gedara නෙමෙයි ඉස්සෙල්ලා හිත තිබුණේ තනිකර කුඩු ගොඩක. අපි ලොකු සංහසේ කියනා වගේ කක්කා ගොඩක තමයි තිබුණේ. එතකොට ඉතින් ආයි අලුතෙන් ඉතින් දෙයක් නැහැ. නමුත් දැන් අන්න ගෙනල්ලා තියෙනවා පිරිසුදු තැනක තියෙනවා. අන්න එයාට හම්බෙනවා මේ පිරිසුදු තැනක්. නිකලස් තැනක් හම්බෙනවා. අන්න ඒ නිකලස් තැන තමයි භාවිතා කරන්නේ. නිකලස් තැන තමයි නිකන් රෙෆරන්ස් එක වගේ ගන්නෙ. එයාගේ මේ මේ සංසන්දනය කිරීම සඳහා භාවිතා කරන්න යන නිකලස් ස්වභාවය අන්න එතකොට තේරෙනවා අන්න රළු ස්වභාවයක් කියන එක මොකද්ද කියලා. දැන් ඕක තවත් හොඳට විස්තර කරනවා මේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කියනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා. හිත මොකක් හරි වුණා අපි හිතමු ඇහෙන් දැක්කමක් හරි රූපයක් ඒ ඇහෙන් රූපයක් දැක්කට පස්සේ අපි හිතන ඔන්න රාගයක් පහළ වුණා. රාගයක් පහළ වුණාට පස්සේ බුදුහාඳුරෝ කියනවා අර ඊට කලින් හිත තිබුණේ බොහොම නිකලෙස් උපේක්ෂා සහගත නිදහස් කෙලසුන්ගෙන් තොර තැනක. ඒක බොහොම නිකලස්. බොහොම ප්‍රණීතයි. බොහොම ශාන්තයි. හැබැයි දැන් ඇහෙන් රූපයක් දැකලා ඔන්න රාගයක් පහළ වුණා. බුදුහාඳුරෝ කියනවා අන්න ඒ රාගය කියන එක දැන් රළුයි. මොකද හිත තිබුණේ ඊට වඩා බොහොම සිනිඳු තැනක. සියුම් තැනක, නිකලස් තැනක. දැන් මේ රාග බරිත හිත මේ නිකලස් තැනට සාපේක්ෂව රළුයි. සාපේක්ෂව බරයි. සාපේක්ෂව අන්න මෙතන හරි ගොරහැඩි බවක් තියෙනවා. ඒක අර නිකලස් භාවය ඇතුළු ඇසුරු කරන හිතට දැඩිව දැනෙනවා. දැඩිව දැනුණාට පස්සේ අන්න මෙයාට මේක මහ වදයක්. මේ රාග බරිත හිත දැවෙනවා, තැවෙනවා, පීඩාවට ලක් වෙනවා. අන්න මේක දැන් අමාරුයි දරන්න. ඒ වෙනුවට අන්න බුදුහාඳුරෝ කියනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා මේක අතහැරලා ආයෙත් අන්න උපේක්ෂාවට ගන්නවා. ඔන්න කණෙන් සද්දයක් ඇහෙනවා. එතකොට ඔන්න අපි හිතමු ඔන්න හිත ද්වේෂයට ගියා කියලා. අන්න හිත ද්වේෂයට ගියා නම් එතකොටත් අන්න දැවීමක් තියෙනවා, තැවීමක් තියෙනවා. අන්න ඒකත් අර නිකලෙස් භාවයක් උපේක්ෂාවක් ඇසුරු කරපු හිතට දැඩිව දැනෙනවා. දැඩිව දැනුනහමත් අන්න බුදුහාඳුරෝ කියන අන්න මේක අතහැරලා අර ශාන්ත ප්‍රණීත උපේක්ෂාවට ආයෙත් හිත ගන්න. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ අස්කන්නාසාදී හරහා රූප දැකලා සද්ද අහලා ගඳ සුවඳ ආග්‍රහණය කළා රස බලලා ස්පර්ශයන් ආග්‍රහණය ස්පර්ශයන් ලබලා නැත්නම් හිතින් අරමුණු අරගෙන මොකක් හෝ ක්‍රමයක් කරා හිතේ කෙලේශයක් හටගත්තා නම් ඒක තියෙන රළු ගතිය තේරුම් ගන්න. ඒක තියෙන ඕලාරික ගතිය තේරුම් ගන්න. ඒක තියෙන පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් ගන්න. ඒක තියෙන සකස් කරමු ස්වභාවය තේරුම් ගන්න. තේරුම් අරගෙන අන්න ඉක්මනටම ආයෙත් හිත උපේක්ෂාවට ගන්න කියලා උපදෙස් දෙනවා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. ඒ නිසා ඔය කියලා තියෙන එකේ ඇත්තක් තියෙනවා. මොකද හිත වඩා වඩා පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න ඒ හිතට කෙලස් කියන ඒවා මහා බරක් වශයෙන් දැනෙනවා. එතකොට කෙලස් ටික අයින් කරන්නම තමයි මේ උත්සාහයත් දරන්නේ. කාට හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් අපි සාකච්ඡාව අවසන් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කමටහන් ලබා ගත්තේ අපේ මේ උඹලල මේ යෝගාශ්‍රමේ මේ මෙහෙණින් වහන්සේගෙන්. ඉතින් අපි මෙහෙණින් වහන්සේගේ අසුරත් එක්කම ඉන්නකොට අපිට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගෙන් කමටහන් ලබා ගන්න පුළුවන් වුණා. මේ සක්මන් භාවනාවක් අපි ගමට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ මෙහෙණන් වහන්සේ කරලා අපිට ලොකු ආදර්ශයක් ලබා දුන්නා. ඉතින් දැන් මෙතනට උනත් අපි යොමු කරේ අපේ මෙහෙණන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරද්දී ලනුපැදුරට වැඩිය මට වැලිමලුවේ හොඳ ප්‍රවණතාවයක් දැනෙනවා. හරි. ඉතින් සක්මන් කරන වෙලාවට වැලිමලුවේ සක්මන් කරනකොට දැන් අපේ කකුල් වල යටි කාලක් තියෙනවනේ මේ වැලි ගෑවෙන්නේ නැති හැටි ඒ හරිය වුණත් හොඳට වැලි තැවෙනවා දැනෙනවා හරි ඉතින් සක්මන් කර කර ඉන්නකොට නිකන් කකුල් දෙකට පණ නැති ගතිය ඉදිමතක් වගේ එනවා එතකොට මම පිටිපස්සට සක්මන් කරනවා ඒක හොඳයිද නරකයිද ඒක එච්චර සුදුසු නෑ ඒ කියන්නේ අපිට කියන්නේ කියන්නේ ඉස්සරහාටම සක්මන් වෙනකොට සක්මන් කරනකොට හිතට නිකන් ඒකාකාරී බවක් දැනෙන්න පුළුවන්. ඒක භාවනාවේම ප්‍රතිඵලයක්. අපි ඒකාකාරී බව මැඩගන්නේ කියලා ආපස්සට යන පස්සෙන් පස්සට යන්න ගත්තොත් එතෙන්දී ආයි අරමුණ රළු වීමක් වෙන්නේ. ඒ ඇත්තම භාවනාව හරහා අරමුණ සියුම් වීමක් වෙනවා. අරමුණ සියුම් වෙනකොට අපිට අපිට පැහැදිලි නම් අපි වැඩේ හොඳට කරගෙන ගියා අරමුණක් දැන් සියුම් මේකන එනවා නම් තව තව අරමුණ සියුම් වීම සඳහා තමයි අනුග්‍රහ කරන්න තියෙන්නේ. එහෙම මේ ආපස්සට එන්න බැරි බෑ කියලා හිතිච්ච වෙලාවට සක්මන් කරගෙන මේ දනිස් දෙකේ තද දැවිල්ල වගේ එනවා. එතකොට මම කරන්නේ වේදනාව ගැන හිතලා සක්මන ඉක්මන් කරනවා. එහෙම ඉක්මන් කරලා එතකොට අර හෘද ස්පන්දනයත් වැඩියෙන් වගේ දැනෙනවානේ. එතකොට ඒ වෙලාවට මම ඇවිල්ලා පරියන්කේට භාවනාවට වාඩි වෙනවා. වාඩිච්ච ගමන් මම භාවනාවට බහින්නෙත් නැහැ. අහහ ඉඳලා දැන් මම මේ දිසක් මම භාවනාව කරා මේ කකුල වල මේ වේදනාවක් ආවා ඒව හිතලා අර හුස්ම රැල්ල එනක පාලනය වුණාම තමයි මම හරියංක භාවනාවට යොමු වෙන්නේ. හරි. වැඩි වෙලාවක් කොහොමද විනාඩි 15ක් විතර ඉන්නකොට මේ මට පුළුවන් බා මේ මේ නාස් රැල්ලක් එක්ක ඉන්න පුළුවන්. හරි. ඒකත් ඉන්න. ඉතින් ස්වාමීන් වහන්සේ ඉන්න අතරතුරේ මේ මට දැනෙනවා කළු පාට තිරයක යම් යම් දේවල් දිස්සෙනවා වගේ. ඉතින් එතකොට මේ මට දැනෙනවා මම මෙහෙම ඉස්සරහට ගිහිල්ලා ඒව ගැන හොයන්න යනවා වගේ මට දැනෙනවා. එහෙම නිින්ද යන්නෙත් නැහැ. භාවනාව ගැන අමතක වෙන්නෙත් නැහැ. හරි. එහෙම බලාගෙන යද්දී යද්දී මේ තැනකට මාව නිකන් යනවා වගේ දැනෙනවා. ඒ ගියාම හරිය නිසල පරිසරයක් තියෙන තැනක මම එහෙම නවතිනවා. ඔව් මේ භාවනාවට වාඩිලා පොඩි වෙලාවක් යනකොට මගේ ඇඟ නිකන් බර ගතියකින් අඩු වෙනවා වගේ එකපාර මට එහෙමත් දැනෙනවා. හරි. එකක් තමයි කියන්න තියෙන්නේ අර කියන්නේ අපි S2 පියාගත්තට පස්සේ ඔය වගේ විවිධාහාර රූප පේන්න පුළුවන්. ඒවට මේ කිසි ඇල්මක් කරන්න යන්න එපා. කියන්නේ ඒවා ඇවිල්ලා හිත මුලා කරන දේවල්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිකන් ඒවා මිරිඟු ස්වභාවයක්. සංඥා පෙන්වන්නේ මිරිඟුවක් වශයෙන්. අපි ඕකේ ඕක පස්සේ ගියොත් එහෙම අහුවෙනවා. මොකද ඕවා හරි විචිත්‍ර වශයෙන් අපේම හිතේ කැලෙස් හරහා ඕවා බොහොම විචිත්‍ර කරලා අපිව සම්පූර්ණයෙන්ම පාර වරද්දනවා. ඒ නිසා අපි මේ විවිධාකාර රූප පෙන්වනකොට අපිටම පසුගිය අතීතයේ සම්බන්ධ රූප වෙන්න පුළුවන් අනාගතයේ සම්බන්ධ රූප වෙන්න පුළුවන් අපි දැකපුවා වෙන්න පුළුවන් නොදැකපුවා වෙන්න පුළුවන් මනස්කල්පිත දේවල් වෙන්න පුළුවන් ඒ රූප ඒ සංඥා එකක්වත් ඔස්සේ යන්නේ නැතුව ඒවා හුදු සංඥා බව තේරුම් ගන්න සංඥා බව තේරුම් අරගෙන ඒ වෙනුවට දැනෙන දෙයකට හිත දාන්න ඒ කියන්නේ අපි හිතන්න දැන් ඔන්න වාඩි වෙලා ඉන්නේ Tamanට හුස්ම රටා දැනෙනවා. ආස්වාද ප්‍රසවාසය දැනෙනවා කියලා. ඒ දැනෙන ආස්වාසයක් ප්‍රසවාසයක් එක්ක ඉන්න අර පේන දේවල් ඔක්කොම අත්හැරලා දාලා. පේනවා පේන දේවල් ටික අත්හැරලා දැම්ම ආයි මේ දැනෙන ආනාපාන සතියත් එක්කම ඉන්නවා. ඒ එහෙම ඉන්නකොට සමහරවිට හිත තැම්පත් වෙවි. තව ටිකක් හිත තැම්පත් වෙනවා බොහොම ආනාපාන සතියත් එක්කම හිත ඒකාග්‍ර වෙනවා. එහෙමනම් ඒකත් එක්කම යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට සමහරවිට ඕංගම එහෙමත් එක්ක ඉන්නකොට නිකන් පැත්තම නිකන් ආලෝක වුණා වගේ වෙන්න පුළුවන්. ඒ වෙලාව ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ කියන්නේ පාර සමාධිය පැත්තක් දැන් වැඩෙනවා කියන එක. ඔව් එහෙමත් වෙනවා. අර අඳුරු තැනක ඉච්ච ගමන් එකපාරම ආලෝකයක් වගේ තියෙනවා දැනෙනවා. හරි. එකපාර විරේලිය වැටෙනවා වගේ. ඔව්. එහෙමත් වෙනවා. ඔව්. දැන් මෙතනින් හැබැයි මම අදහස් කරන්නේ හැම වෙලාවෙදිම ආලෝක වෙන්න ඕනේ කියලා. ඔව්. يعني සමත පැත්තෙන් විශේෂයෙන් යනකොට සමහරවිට ආලෝක පැත්තක් එනවා. හැබැයි ගැඹුරු විපස්සනාවකට යනකොට ආලෝක පැත්තක් නෙමෙයි අඳුරු පැත්තකට යනවා. ඒ වගේ පැති දෙනවා. එක එක මේ යුගවලදී එක එක ස්වභාවයන් තියෙනවා. මොකද මෙතෙන්දී අපි අර ආරම්භක මට්ටමේදී හුඟක් වෙලාවට අර නීවරණ යටපත් වෙලා නීවරණ සංසිඳිලා එනකොට හිතේ නිකන් ආලෝක ගතියක් වගේ සැහැල්ලු ගතියක් වගේ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් පොඩක් පාර පාරට වැටලායි කියලා කියන්නේ. හොඳයි සර්. හොඳයි හොඳයි. සරයි ස්වාමීන් වහන්ස මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මගේ පරියංකේ සක්මනේ තුළ පරියංකේදී මම සක්මණෙන් පස්සේ පරියන්කේ ගන්නෙ පරියන්කේ තුල නම් මම සාමාන්‍යයෙන් පරියන්කෙට ඉඳගත්තත් එක්කම වගේ සිත තැම්පත් වෙලා සමාධියකට යනවා මම ගිය පාර මට කිව්වේ සිතවිලි ගැන බලන්න කියලා ස්වාමීන් වහන්සේ. ඉතින් පරියන්කේදී මුල හරියේදී විනාඩි 20ක් විතර සිතවිලි එනවා යනවා හොඳට තේරෙනවා. ඒ වගේම මේ සිතවිලි ගොඩක්ම නැතිවීම පැත්ත තමයි මට ගොඩක්ම පේනින්නේ. නමුත් සමහර තැන්වලදී සිටිවිලි එනවත් එක්කම මට අයින් කරගන්න පුළුවන්කමක් තියෙනවා ගොඩක් දුරට. සමහර අවස්ථාවලදී නම් අහු වෙනවා. අහු වෙලා එකෙක් යනවා. ඊට පස්සේ විනාඩි 20කින් පස්සේ මට සිටිවිලි එන්නෙම නැහැ. එන්නෙම නැතුව ගිහිල්ලා ආපහු විනාඩි 12ක් විතර යනකොට ඔන්න එක සිටිවිල්ලක් මතුවෙනවා. හරි. ඒක මම සමහරලාට එනකොටම නතර කරගන්නවා සමහරලාට යනකොටයි තේරෙන්නේ. ආපහු විනාඩි 20ක් 25ක් එහෙම යනවා. නමුත් විනාඩි 45න් පස්සේ මට කිසිම දෙයක් තේරෙන්නේ මම හොඳ සමාධියකද මම දන්නේ නිකන් කිසිම දෙයක් නැහැ. කය තියනවා කියන එක මට තේරෙනවා. නමුත් මට කිසිම දෙයක් නැහැ. මං සාමාන්‍යයෙන් පැය දෙකක් ඊට අධික කාලයක් මට ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් පැයකට පස්සේ මට වෙන දෙයක් තමයි මට කිසිම අරමුණක් එන්නේ නමුත් මගේ මම දැන් ඉඳගෙන ඉන්න ස්වરૂපය මට පේනවා. කියලා යා යනවා ආපහු. ඊට පස්සේ ආයෙත් යා එනවා. එතකොට නිකන් කවුද නිකන් මේ කයට නිකන් දැනනවා වගේ එකක් සිතක් එවැනි මොකක් හරි එනවා. ඔය ආකාරයෙන් තමයි ඕක පැය පහක් වුණත් මට ඔය ආකාරයෙන් ඉන්න පුළුවන්. ඒ විනා ඊට පස්සේ සක්මනේදී මොකද කරන්නේ? සක්මනේදී ස්වාමීන් වහන්සේ මම හරියට බැට කනවා. ඒ කියන්නේ සක්මන මම පටන් ගන්නෙම වහන්ස කිව්වා වගේ කකුලට මම මුලදි වගේම කකුලට දානවා. කකුල දිහා බල බල ඇවිදිනවා. සිත කකුල දෙපාය තුල තියනවා. නමුත් එයාගේ එන තොරතෝංචියේ ඉවරයක්ම නෑ ස්වාමීන් සිතිවිලි එනවා සමහර වෙලාවට මට හිතා ගන්නත් බෑ මගේ සාමාන්‍ය ජීවිතේදීවත් මට එච්චර සිතිවිලි එනවාද කියලා මට හිතා ගන්න බැරි තරම් මං සාමාන්‍ය ජීවිතේදී සිත මං ගොඩක් සතිමත්ව ඉන්නේ නිතරම වගේ පුළුවන්. ඔතන පොඩි වෙනසක් කරගන්න වෙනවා. ඒ කියන්නේ දැන් බලෙන් හිත පාදයට දාන්න එපා. ඒ දැන් ඔතන වීරය වැඩි වෙලා තියෙනවා. අර ඊයේ අර ධර්මදේශනාදී අපි කිව්වේ අතිපග්ගහිතං චිත්තං උද්දච්චානුපතිතං කියලා. ඒ කියන්නේ දැන් අපි අනවශ්‍ය වීරයක් යෙදුවොත් එහෙම එතෙන්ද හිත විසිරෙන්න ගන්නවා. දැන් ඔතෙන්දී දැන් කියන්නේ පරයන්කේදී පැය ගාණක් වුණත් අරමුණකින්තරව හිත බොහොම නිස්කලංකව ඉන්න පුළුවන් නම් සක්මනේදී දැන් ආයි අරමුණකට දැමීම සුදුසු නැහැ. දැන් සක්මනේදීත් කරන්න තියෙන්නේ හිත අරමුණකින් තොරවම යවන්න. කියන්නේ හිත යනවා බොහොම නිස්කලංකයි. ඒ කියන්නේ දැන් පාදයට දේවල් දැනෙනවා. දැනෙන්නේ නැතුව නෙමෙයි පාදයට දේවල් දැනෙනවා. නමුත් ඒකටවත් දැන් හිත දාන්න එපා. ඒකටවත් දාන්න නැතුව බලන්න හිතට යන්න ඉඩ හැරියොත් හිත කොහෙද යන්නේ කියලා බලන්න. කියන්නේ හිත නිකන් ඔහේ අත්හැරලා දැම්ම කියලා හිතන්න. අපි සාමාන්‍යයෙන් භාවනා කරන්න පටන් ගත්ත කාලෙදී හිත අතහැරියොත් කෙලවරක් නැතුව ඕන අතීතයේ සිතුවිලි එක්ක යනවා අනාගත සිතුවිලි එක්ක යනවනේ. නමුත් හොඳට භාවනාවක් වඩා ගත්තට පස්සේ එහෙම යන්නේ නැහැ. දැන් දැන් බලන්න තියෙන්නේ හිත අර අරමුණටත් දාන්න නැතුව ඔහේ අතහැරලා අතලා දාන්න. අතල දැම්මහම හිත කොහෙද යන්නේ කියලා බලන්න. එතකොට හිතන්න කොහෙවත් යන්නේ නැතුව බොහොම නිදහසේ ඉන්නවා නම් ඉන්න දෙ. තේරෙනවද? එතකොටත් එතකොටත් හිතන්න දැන් සක්මන කෙරෙනවා, කය නිකන් ඔහේ ඇවිදිනවා, රූපත් පේනවා, සද්ද ඇහෙනවා, පාදේ ස්පර්ශයක් දැනෙනවා. හැබැයි එකක්වත් ග්‍රහණය කරන්නේ එකක්වත් අල්ලන්නේ එකක්වත් හිත ඇසුරු කරන්නේ හිත ඉන්නෝ නිකන් නිස්කලංකව. එයාගේ පාඩුවේ හිත ඉන්නෝ. නිදහසේ හිත ඉන්නෝ. බලන්න ඕක කරන්න හොලන්ද කියලා. ඕක ඕක සාර්ථක වුණොත් ආයෙත් දැන් හිත අර මේ පර්යංකයේදී අත්දකින්න වගේම ස්වභාවයක් සක්මනේදී හම්බ වෙවි. ඔක පොඩ්ඩක් කළා ආයි කියන්නකෝ. හොඳයි. හොඳයි. හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ මම පිම්බීම හැකිලිම කරේ කාලෙදී ඊට පස්සේ එතනින් විවේක ස්ථානයට ගිහිල්ලා ඉතින් සියල්ල සංසිඳුණා. ඊට පස්සේ අර සමසිත පවත්වන්න කියලා උපදෙස් ලැබුණා. ඊට පස්සේ ඒ අවස්ථාවේ පිරිසක් ඉන්න එක ඉන්නකොට කොහොමද සිතේ ස්වභාවය? තනියම එහෙම ඉන්නකොට කොහොමද කියලා එතෙන්දෙත් වෙනසක් නැහැ. ඒ මධ්‍යස්ත සිතම පවත්වන්න පුළුවන්. ඊට පස්සේ ආයේ උපදේශ ලැබුණා මේ වැඩ දෙකක් කරනකොට හිතේ ස්වභාවය. ඒ කියන්නේ සක්මන් කරනකොටයි මේ සක්මන් කරනකොටයි ඒ වෙලාවට සක්මනයි හිතේ ස්වභාවයයි. ඒ දෙක ගන්න. ඒකත් වෙනසක් නැති සිතවිලි ආවත් ඒව ඉතින් එහෙම යනවා. හරි. ඉතින් ওই අවස්ථාවේ පිරිසරණ ඉන්නකොට ටිකක් මේ ටිකක් නුසන්සුන් තත්ත්වවල් ඇති වුණා. ඒත් මෙහි ඇවිදිලා ඒක පිරිසිදු කරගෙන ගිහිල්ලා ටික කාලයක් මම නැවත හිටියා. ඊට පස්සේ නැවත රත්නපුරේ දැන් දැනට ඉන්නේ. එහෙදී ටිකක් මමත් රෝගාතුරු වුණා රෝගීන්ට උපස්ථාන කරන්නත් මාසෙක විතර කාලයක් මට සිද්ධ වුණා. ඒ අවස්ථාවේ ඔක්කොම ඉවර වෙලා නැවත මං භාවනා කරන්න ඉතින් මාසයක් විතරම බැරි වුණා භාවනා කරගන්න ධර්ම දේශනා අහන්න මුකුත්ම. නැවත භාවනාවට යොමු වෙනකොට ස්වාමීන් වහන්සේ ඒ සිතේ එහෙම පසුතැවීමක් නැහැ. ඒ මොනවා සිදු වුණත් පසුතැවීමක් නැහැ. නමුත් භාවනාව කරන්න ගියාම සක්මන නම් ගොඩක් අඩුයි. දැනටත් දැන් මේ දවස්වල නම් ගොඩක් අඩුයි කෙරුණා. දැන් මේ පරියන්ක කරන අවස්ථාවල සංඥාස පැය භාගයක් ඉතු විතර්ක. ඒ කියන්නේ මේ අතීතයේ මේ වර්තමාන මොහොතේ එනවා. ගොඩ එනවා. ඒ වුණාට ඒවා මේ ඒවත් එක ගැටෙන්නෙත් නැහැ. මම පැය පැයම හිටියත් ගැටෙන්නේ නැහැ එක එහෙමවත්. පැයමින්න පුළුවන්. ඊට පස්සේ ඒක දිගින් දිගටම යන්නෙත් නැහැ එකක් ගැනවත්. එහෙම ඉඳලා අර කලින් හිටපු තැනට හිත එකපාරට දාන්න බෑ. බෑ. ඒක දැන් මේ අර මාසයක් විතර මට ඒ තත්ත්වේ නැති වුණ නිසා ඒත් එතින්ද ගන්න අමාරුයි. වෙනදාට විනාඩි පහකදී 10කේ ඒ තත්ත්වයට ගන්න පුළුවන් අවස්ථාව තිබුණා. දැන් බෑ පැය භාගයක් හිටියත් බෑ. ඊට දැන් ඒ වගේ ඉඳලා ඒ වලගේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් නැවතත් පොඩ්ඩක් දැන් දැන් කිව්වනේ අර හිත දැන් මේ සිතුවිලි වලට යනවා දේශයට ආහාර මේ යනවා කියලා ඒ ඒවේ එන යන ස්වභාවය බලමින් ඉන්න පොඩ්ඩක් ඒ කියන්නේ ඔතන ආයෙත් උදේවය පැත්ත අල්ලලා දුන්නා නම් අතෙන්ට වට ගන්න පුළුවන් එහෙමයි ඔව් දැන් සිතුවිලි දැන් හිතන්න අපි මේක දැන් සිතුවිලි අපි දුමු 100ක් එකතු වෙලා 100ක් විතර එකතු වුණාම තමයි අපි මේකට ද්වේෂයක් කියලා කියන්නේ දැන් සිතුවිලි රසක් තියෙනවා. ඒකට ඇමිනිලා වගේ තියෙන්නේ. ඒකට ගුඩි වෙලා තියෙන්නේ. උන මේක ද්වේෂයක් කියලා කියනවා අපි. නමුත් මේක තියා පොඩ්ඩක් අපි විපරමින් බලනකොට සතිමත්ව බලනකොට මේක ලිහෙන්න ගන්නවා. එහෙමයි. ඒ ලිහුණනම් මේ හැම එකක් ගානේ ඇතීම් නැතිම් ස්වභාවය බල බල ඉන්නයි තියෙන්නේ. ඒවා වැඩි වෙලාවක් නෑ සමහර ඒවා එනවත් එක්කමත් යනවා. ඒ ගිහිල්ලත් එහෙම ගැටෙන ස්වභාවකයක් නෑ. ඊට පස්සේ හැබැයි පැයක් මම ඉන්නේ මම නැගිටිනවා දැන් ඒ පරයන්ක වුණා. නැගිටලා ඒ වෙලාවේ ඒ ඕකේ ඕකේ කියන්නේ යන ස්වභාවය දිහා දුර වෙලා යන හැටි නිකන් ෂේ වෙලා යන හැටි බල බලා ඉන්නවනම් ආයෙත් අර හිත දැන් අර කලින් පුරුදු කරලා තියෙන නිසා ආයෙත් හිමීට අර මුකුත් නොදැනෙන ස්වභාවය නැත අරමුණු නොගන්නා තත්ත්වයට යන්න පුළුවන්. ඒ නිසා දැන් තියෙන්නේ ආයෙත් අර මුලටම යන්න ඕනේ නැහැ. ඒ වෙනකොට උදේවයි මට්ටමකට දාගන්න. කියන්නේ ඇති වෙන්න තියෙන ස්වභාවය මට්ටමකට දාගන්න. කියන්නේ සිතුවිලි වලට එන්න එනවා සිතුවිලි එනවා ඒ එන එන හැම එකක්ම යනවා. මේකක් තා මේකක් ගියා. මේකක් තා මේකක් ගියා. නිකන් අර අපි මේවා නිකන් වර්ග කරන්න අවශ්‍ය නැහැ. මේක ද්වේෂය, මේක ඊර්ෂ්‍යාවය, මේක ක්‍රෝධය, මේක ආරකය, මේක කියලා මුකුත් නම් දෙන්න ඕනේ නැහැ. මේවා කොයි එකත් එන යනවා. මේකක් තා මේකක් ගියා. මේකක් තා මේකක් ගියා. ඔක්කොම එන යන ස්වභාවය බල බල ඉන්න. එහෙමයි. ඒතකොට නිකන් උපේක්ෂාවක් වර්ධනය වෙන්නේ. ඒ වැඩෙන වැඩෙන උපේක්ෂාවක් කරහා උදේවයි දකින්න දකින්න අතෙන්ට හිත දාවි. අපිට නිකන් බලන්න මම හිතනවා කරගන්න පුළුවන් කියලා. දැන් එහෙම සමහරට දැන් ලොකු වැඩක් නෙමෙයි පොඩි වැඩකට ගිහිල්ලා එක්ක පොඩි මොකක් හරි පිසිදු කරන එකකට යනවා. එහෙම නැත්නම් හරි මල් පැලයක් හිටවන් කියලා නැවත ටිකක් කළා ගිහලා ඉතින් ආයෙද පුළුවන් ඉල ධර්ම දේශනා කාලම යන නැවත මේ ආයෙ ඊටත් දැන් අර දැන් දැන් ඉන්නේ පිරිසක් එක්ක හතර දිනක් ඉන්නවා. පොඩි පොඩි එනසංසුන්තාවල් ඇති වුණත් ඒ වෙලාවේ මම නිස්සබ්ද වෙනවා. එහෙම ඇති වෙලා නමුත් එයාට ගොඩාක් දැන් අර වෙනදට වැඩිය මට ගොඩාක් මේ උපකාර කරන්න එහෙම හරි මධ්‍යස්ත. ඉතින් මට නිකන් එයා ගැන දුකක් ඇති වෙනවා. ඇයි මෙයා මේ වගේ දෙයක් කියලා ඇති වෙනවා. ඒ උනාට ගොඩක් එයාට අර තරහ වෙලා එහෙමත් නෙමෙයි නිකන් උපේක්ෂාවෙන් එයා ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙන ස්වභාවයක්. කමක් නැහැ. හැබැයි ඒ අනුකම්පාව එන්නේ කෙනෙක් පුජ්‍යලයේ කරහා කෙලින්ම අපි හිත හිතා හිතේ සිතුවිලි බහුලව නම් එන්නේ අපි ප්‍රපංච යන්නේ. ඒ වෙනුවට නිකන් හිතේ තියෙන්නේ අරමුණු වලින් තොර ස්වභාවයක් අරමුණු ඇසුරු නොකරන වැඩි සිතුවිලි නැති බතියක් නම් තියෙන්නේ එතන අන්න ප්‍රඥාවට කිට්ටුයි. එහෙම නැත්නම් අපි මේ කෙනෙක්ක පුජ්‍යලයක්ක කියලා ඒ පුජ්‍යල ස්වභාවයෙන් අල්ලගෙන මේ එයාට මෙන්න මෙහෙම කරන්න ඕනේ අරම කරන්න ඕනේ කියලා ලොකු කතන්දරයක් ගොතනවා. එතකොට ගන්න තනිකර ප්‍රපංචවල. මේ මොහොතෙම කියලා දැන් සමහර අවස්ථාවල ඉතින් එක එක චෝදනාවටත් මේ යනවා. ඒවත් ඒවා මේ මොහොතෙම එහෙම දුරට යවෙන්නේ නැහැ. හැම දෙයක්ම මේ සමස්තව දකින්නවා ඉතින් මොකක් හරි පෙර කරපු දෙයක් වෙන්නේ නැති මං ඔය ආවේ කියලා ඒවා සමස්තව යනවා ඉතින්. බලන්න පුළුවන් තරම් හිත يعني දැන් අපේ ඇතුලේ කතාව තියෙනවානේ. ඇතුලේ නිකන් කියෝනවානේ. අන්නේ කියෝන ගතිය අඩු කරගන්න. ඒ ඔය ඇතුලේ කතා කරන ගතිය, ඇතුලේ කියෝන ගතිය, දොඩමලු දොඩමලු වෙන ගතිය, ඒ ප්‍රපංච කරන ගතිය පුළුවන් තරම් අඩු විය යුතුමයි. බුදුරජාන් වහන්සේ ඒක සම්පූර්ණයෙන්ම කියනවා. කියන්නේ සාමාන්‍ය මිනිස්සයෝ පපංචාබි රතෝ මගෝ කියලා කියනවා. කියන්නේ අර අනුවනකම නිසාම මේ ප්‍රපංචයට හරි ඇල්මක් දක්වනවා කියලා කියනවා. මොනවා හරි අල්ලගෙන කියෝ කියෝ කියෝ කියෝ කල්පනා කරගෙන කල්පනා කර කල්පනා කරගෙන ඉන්නවා. බුදුහාමුදුරු කියන මේක තමයි තියෙන ඒ කියන්නේ කපා ගන්න තියෙන නැත්නම් දුරු කර ගන්න තියෙන එක ප්‍රධාන බාධාවක් අපිට. ඒ ප්‍රපංචයෙන් හිත මිදෙලා හිත තැම්පත් වෙනවා නම් හිත සහනයකටපත් වෙනවා නම් හිත දොඩමලු නොවි වර්තමාන අරමුණක හරි කමන්නේ අරමුණක හරි කමන්නේ නිශ්ශබ්දව ඉන්නවා නම් අන ලොකු සහනයක් ලොකු සැහැල්ලුවක් ගන්න කෙනෙකුට අත්දකින්න. ඒකම වර්ධනය වෙච්ච මට්ටමක් තමයි නිප්ප පංච කියලා කියන්නේ. නිප්පංච කියලා බුදුහාඳුරු නිවනටත් කියනවා. තේරුණාද? ඉතින් ඉච්ඡරට ප්‍රබලයි ඔය නිප්පංච தත්ත්වය කියන එක. දැන් ස්වාමීන් වහන්සේ දැන් අර ගොඩක් විතර කියන අවස්ථාවල මම සමහරලාට උත්සාහ ගන්නවා අරමුණ කයට හරි දාන්න. කයට කයට දාන්න. ඔව්. ඒ ඒ විනාඩි දෙකකින් දෙකක් විතර තියෙනවා ආය යනවා. ප්‍රපංචට යනවා. ඔව්. හිතුවලට යනවා. ඔව්. කමන්නේ. ඒ කයට දානවා කියන එකත් හොඳයි. පුළුවන් තරම් ආයේ කායानुපස්සනාවේ යෙදෙමින්, සක්මනේදී ආයෝනම් අරමුණත් එක්ක ඉඳිමින්, පුළුවන් තරම් ඒ කියන්නේ සමහර ලාවට හිතට එන ප්‍රබල විතරක හිතත් එක්ක බලලා ගොඩ දාගන්න අමාරුයි. ඒ වෙලාවට ඔන්න ආයේ කයටම දාන්න වෙනවා. ආයේ කයේම පාදයේ ස්පර්ශයේ තියලා හරි නැත්නම් හුස්ම රැල්ලක හිත තියලා හරි ආයෙත් හිත වර්තමානට ගන්න වෙනවා. ඔව් ඔව්. පොඩි උත්සාහයක් ගන්න. මේ ටිකේ කියන්නේ කියන්නේ එකක් තමයි අර සිතුවේලි පැත්තෙන් එන යන ස්වභාවය දකිමින් ඉන්න. ඇති වෙන නැති වෙන සබහාය දකිමින් ඉන්න. සමහරවල් නිකන් ලොකු සිතුවිල්ලක් ආවහම නිකන් ප්‍රබල සිතුවිල්ලක් ආවහම ඒක දුරු වෙලා යන හැටි, ෂය වෙලා යන හැටි හොඳට බලාගෙන ඉන්න. ඒ ඒකේ ෂය වීමත් එක්ක ආයෙත් අන්න අර නිදහස් සබහායට යන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි ක්‍රම ටිකක් උත්සාහත් වෙන්න. උත්සාහ කළ බලන්න. හොඳයි. හොඳයි. සරණයි. හොඳයි. එහෙනම් අදත් අපි විනාඩි පැයකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අපි නැවතත් සවස් 5ට ධර්ම දේශනාවාරයත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.